ගෞරවනීය සංඝරත්නයේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් වගේ දන්නා පරිදි අපි දවසේ අද වාරේ පැමිණලා තියෙන ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ලිඛිත ප්‍රශ්න අනුව මම ඉදිරියට යනවා. මේ අවස්ථාවේ හැටියට වෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා කරුණාකරලා සාකච්ඡාවට එහෙම නැත්නම් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්නයි කියලා කරුණාවෙන් ආරාධනා කරනවා. පළවෙනි ප්‍රශ්නේ මෙහිමයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කාය සංකාර සංසිඳීමෙන් පසු වචී සංකාර සංසිඳන විට විඥානයේ සිට පිහිටා සතිය සමාධිය පවතී. එම අවස්ථාවේ ප්‍රනීත සතුටක් ඇතිදී පරිණර මනෝවිඥානය වැනි අවස්ථාවක් ඇතිව නැතිව ඒ ගැන පැහැදිලි කර දෙන්න. මේකේ පැහැදිලි කරලා දෙන්න යන්න එපා. ඒක පැහැදිලි වෙනකන් ඉන්න ඕනේ මේ මනෝවිඥානය කියන එක එහෙම අවස්ථාවල නම් පැති වෙන එකක් නෙමෙයි. මේක නිතරම තියෙන එකක්. ඒ නිසා ඒ වගේ භාවනාවේ වෙනද නොගිය තරම් ගැඹුරකට යනවා නම් ධර්ම දේශනාවේ සම්බන්ධ වෙච්ච වචන බොහෝ විට ඒකට සම්බන්ධ වෙන්න සම්බන්ධ කරගන්න චින්තාමය ඥාන උත්සාහ කරනවා. ඒකදී දෝෂයක් ඇත්තේ නැහැ. නමුත් ඒක ඇත්තම නෙමෙයි. හුඟක් වෙලාවට Tamanට හොඳයි ඇත්තයි කියලා හිතන එකක් ලේබල් කරන්න හදනවා. නමුත් ඒක නැවත නැවත වෙන්න දීමෙන් තමයි අපිට මේක සැකහැරලා කියා ගන්න පුළුවන් වෙන්නේ. එම විඥානයේ හිත පිහිටුවා සිටින අවස්ථාවේ චිත්ත වීචයක් වීචයකින් පැහැදිලි කර දෙන්න මේ විඥානයේ හිත පිහිටුණායි කියලා කියන්නේ මේ වචන ගැන දන්නේ නැතුව කරන මේ වාග් හරඹයක්. විඥානය කියන්නේ හිත තමයි හිත කියන්නේ විඥානතර විඥානයේ හිත පිහිටුවා තින්න අවස්ථාවක චිත්ත වීචයක් පැහැදිලි කර දෙන්න කිව්වම හිත හිතේ තියෙන වෙලාවේ මේ චිත්ත වීදියක් පැහැදිලි කර දෙන්න කියනවා මේ ඉස්සලා එකේ තියෙනවා කාය සංස්කාර සංයෝජන පස්සේ වචී සංස්කාර සංසිද්ධ වෙනවා කිය. ඇතරම ඉතල වචී සංස්කාර සංසිඳිලයි කාය සංස්කාර සංසිඳෙන්නේ. ඉතින් මේ වගේ අර මේ පිළිවෙල මාරු වෙන එක මේ බරපතල වචනයක් හම්බ වෙච්චාම ගොඩක් වෙලාවට ඒක අර සුද්දෙක් භාවනා මධ්‍යස්ථානට ආවා වගේ ඉතින් ලොකුවට සලකනවා. අඳුර ගන්න අරක කරලා යන නිසා තිබුණු තත්ත්වෙත් නැතුව ඊටපු සිංහලියොත් රණ්ඩු කරලා තියලා තමයි යන්නේ. ඔයගේ තමයි බාරපතල වචනයක් ඔළුවට වැටිච්ච ගම මේ සුද්දෙක් පාන මැදියත්තන්ට ආවා වගේ තමයි. ඉතින් මේවා වැඩි ගණන් ගන්න යන්න එපා. සුද්දත් මිනිස්සෙක්. හැබැයි උට නොසලකා ඉඳන් නරකයි. සාමාන්‍ය විදිහේ සලකන්නේ නිසා විඥානය කිව්වට මහලුක් දෙයක් නැහැ. හිත කියන එකවත්. ගරු ස්වාමීන් වහන්සේ පටයන්කේදී ආනාපාන උලන් රැල්ල රවුමක් වගේ ආනාපාන දෙකම එක රවුමකට තියෙනවා. ඒ රවුම ටික ටික පොඩි වේගන යන ආකාරය දැනගත්තා දැනුණා. ඊළඟට හුස්ම ගැනීම හෙලීම කඹයක් කැඹරෙන ආකාරයටද හුස්ම සියුම් වේගන යන ස්වභාවයේ කඹේ ලිහි යන ලෙසට දැනනවා. මේ දැනීම ඇති වී නැති යාමනි දැනී ස්වභාවද ඔබ වහන්සේට දීර්ඝාසා නිරෝගී සුව ලැබේවා. මේකට කියනවා ආකාර පඤ්ඤාත්ති කියලා. ආකාර පඤ්ඤාත්ති කියලා කියන්නේ භෞතික වස්තුවක් එහෙම නැත්නම් අපි කියන රූප ධර්මයක් ගත්තාම ප්‍රඥප්ති දෙකකින් විස්තර කරනවා සාන්ධාන පඤ්ඤාති ආකාර පඤ්ඤාති කියලා. මේ දෙකේ පිළිවෙලක් තියෙනවා. ඉස්සෙල්ලා සාන්ධාන සංකාන කියන සතහන. සතහන දැක්කට පස්සේ තමයි ඒක දිහා නැවත නැවතත් බලනකොට මේ සතහන කාලානුරූප වෙනස් වීමට කියනවා ආකාර කියලා. ආකාර පඤ්ඤාති තියෙනවා. ඉස්සලා අපි සංඨාන පඤ්ඤාත්යෙන් අල්ලාගෙන ඒක ක්ෂණ බංගුරා ක්ෂණ ක්ෂණ මාත්‍රයි ඒක වැඩි වේලාවක් බලනකොට ඒ සතහන මාරු වෙන හැටි ආකාර ඉතින් මේ ආකාර පඤ්ඤාත්යට යනවායි කියලා කියන්නේ භාවනා හොඳට නිකන් මේ කොහොල්ලා ගුලියක් කල්ලුවා වගේ අල්ලලා තියෙන. ඉතින් ඒක අපිට හිත කතා කරන්නේ රූපාකාර වලින්. රූපක මාර්ගයෙන් ඒ රූපක තමයි මේ රවුමක් මේ කඹයක් ආදි වශයෙන් පේනවා. ඉතින් ඒක සහතික කරලා දෙනවා අපිට අදාළ අරමුණත් මෙනෙහි කරන හිතත් දැන් මූණට මූණ දාලා තියෙනවා දාලා තියෙන තාක්කල් මේ සටහන් ආකාර දිගින් දිගට පෙනිපෙනි යනවා යම් වෙලාවක సంతාන පහු කරලා සටහන පහු කරලා ආකාර වලට වැටලා ආකාර වල හොඳට පිටිට උතුරන වෙලාව තමයි ස්වභාව ලක්ෂණ කියලා කියන්නේ ස්වභාව ලක්ෂණ කියලා කියන්නේ මේක ඇතුළතට චංචල ගති කම්පන ගති දිගෑරෙන ගතිය, ඇකිලෙන ගතිය, බර ගතිය, හැල්ලු ගතිය, උණුසුම සිසිල වගේ දේවල් නම් කරලා ඉවර කරන්න බැරි තරම් ඉන්න පටන් ගන්නවා. එතකොට ඒකට කියනවා අපි ස්වභාව ලක්ෂණ කියලා. ස්වභාව ලක්ෂණ මේ චිත්තක්ෂණේ දකින්න මුනත ඊගා චිත්තක්ෂණේ නෑ. ඉස්සරහන පේන්නේ එකම දේ වැඩි වෙලා තියෙනවා වගේනේ. නමුත් අරමුණු උච්ඡන්න වෙන්න වෙන්න ලං වෙන්න වෙන්න අරමුණේ තියෙන ස්වභාව ලක්ෂණ බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි කියනවා මේ ඥාත පරිඥා. ඥාත පරිඥාව කියලා කියන්නේ තර්ක ඥානේ නුවණක්කාරකමෙන් තීක්ෂණ බුද්ධියෙන් යන්න පුළුවන් අන්තිම කෙලවර. ඊට පස්සේ තමයි තීරණ පරිඥාවට යන්න හදන්නේ. කොයි දෙයකට ගියත් මෙහෙමනම් ඈතින් බලනකොට ඒකාකාරව ඝණයක් විදිහට තියෙනවා. ලං වෙන්න වෙන්න වෙන්න මේකේ ගොජ දාන ගතිය, අවිෂණ ගතිය වැඩි කියලා දැනගන්න එක හැම දෙයකම ඈතින් බලනකොට කූඹි රැලක් කඹයක් වගේ මුලක් වගේ පෙනුනට ලං වෙලා බලනකොට එහෙම එකක් ඇත්තේ නැහැ තියෙන්නේ චලන රාශියක් කියලා දැනගන්නවා වගේ මේක උනාට පස්සේ බොහෝ දේවල් දකිනකොට තීරණ පරිඥාට හිත වැටෙනවා ඈතින් මතු පිටින් ලාවට බැලුවොත් නිට්යයි ලං වෙලා සමීප වෙලා උත්සන්න බැලුවොත් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා කියලා ඒකේ තියෙන ප්‍රවාහයක් බව, සන්තතියක් බව කියලා ඒකට කියනවා මේ ස්වභාව ලක්ෂණ සම්පූර්ණ වුණාට පස්සේ සන්තති ලක්ෂණේ පේන හැම එකකම ෆ්ලක්ස් එකක් තියෙනවා වෙනස් වීම වෙනස් වීම යන දුමක් වගේ එකක් විතරයි තියෙන්නේ එතනදී යෝගාවචරයාගේ පෞෂත්ව ලක්ෂණ වල වෙනසක් වෙන්න පටන් ගන්නවා තීර්ණාත්මක වෙනසක් ඇති වෙනවා අරක මේ මෙතෙක් කියාපේවස් බොහොම මත පිටේ ඒක වුණාට පස්සේ සක්මනේ හිටියත් පරියන්කේ හිටියත් එදින්දා වැඩ කළත් සතිය තිබුණත් නැතත් මේ හැම දෙයක්ම ඈතින් තියෙනකොට gediye පෙනුනට ලං වෙලා බලනකොට ඒකේ තියෙන ක්‍රියාකාරීත්වයක් පමණයි කියන එක තේරෙන්න තේරෙන්න තේරෙන්න යෝගාවචරයට අර සම්තතියෙන් මණ්ඩි බහින සම්තතියෙන් කැටි ගැහෙන අනිත්‍යත්වය තේරෙන්න පටන් ගන්නවා. ඒ යම් කිසි දෙයක් අනිත්‍ය නම් වෙනස් ඉසුබුලන්ට තරම්වත් ඉඩ පහසුවක් ස්පාසුවක් නොදි මේක කම්පන චංචල වෙනවනම් මේක දුක බවත් එහෙමනම් මේක පාලනය කොහොමඩක්වත් වශයෙන් පවත්වන්න බැරි බවත් කියලා මේ සංතතිය දැක්කට පස්සේ තමයි සාමාන්‍ය ලක්ෂණ කියන සාමාන්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුනම පේන්නේ. ඉතින් ඒකෙදි ඊට වැඩගත් තැනක් තමයි මේ සංධාන පඤ්ඤාත්තියේ ඉඳලා ආකාර පඤ්ඤාත්තියට මාරු වෙන්නේ. මේ මේ ලියුමේ සඳහන් කරලා තියෙන්නේ ආකාර. ඉතින් මේක බොහෝ වෙලා අරමුණට මූණ දාගෙන ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න මේක තමයි ධර්ම ඕජාව කියලා කියන්නේ. හොඳට ධර්මයේ රසය තේරෙන වෙලාව තාම මෝරලා නැහැ. නිකන් මේ විලිකුන් වෙච්ච අඹ ගෙඩියක් කනවා වගේ මේ ඉදිලා සම්පූර්ණ පැණි රස වෙලත් නැහැ. අමු කාලේ තිබුණ ඇඹුල් රසත් නැහැ. දෙක අතරමැද gediya මේ විලිකුන් වෙනවා කියන අන්තරත් පාට වෙන වෙලාව වගේ භාවනා මෝරණ අවස්ථාවක්. මේක මේ කරන කෙනාට උනන්දුවක් අදිෂ්ඨාන ශක්තියක් චිත්ත ශක්තියක් එනවා. ඒ වෙලාවේදී බාධා නොක්‍රමික දිගටම කරගෙන යන එක තමයි කල කරදී යුතු අනුග්‍රහය. අන්වේ ඥානෙ පැහැදිලි කර දෙන්නේ. අන්වය අන්වේ ඥාන කියලා කියන්නේ තර්ක ඥාන යමක් අනුව පවතින ඥාන ඒකට කියනවා ඉංග්‍රීසියෙන් කියන්නේ deductive knowledge rational knowledge ඒ වගේම ණය විපස්සනා ණය ණය ක්‍රමයට දකින්නයි කියලා කියනවා මේක. අන්වේ ඥාන කියන එකට අන්වේ නෙවෙයි අන්වය කියන එකයි නම. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දවසක් සරුවචනාංශය ළඟට ගිහිල්ලිවලා උන්වහන්සේට තේරෙන විදිහට සරුවචනාංශගේ ගුණ ප්‍රකාශ කරනවා. මට මතකයි බොහොම වටිනා සූත්‍රයක් තියෙනවා. සරුවචනාංශේ ගුණ ප්‍රකාශ කරනවා. එතකොට සරුවචනාංශේ අහනවා උඹ ඔය මොනවද දැනගෙනද සරුවච ගුණයකට අත තිබ්බේ කියලා. ඔබට පුළුවන්කමක් තියෙන සුදුසුකමක් තියෙනවාද මේ ਸਰවඥ ගුණය විස්තර කරන්න මේ බොහොම ශ්‍රද්ධාවෙන් කරන්න මේ පාසාදනීය සූත්‍රය මම හිතන්නේ බොහොම ප්‍රසාදජනකව කියනවා ඊට පස්සේ එතකොටයි සාරිපුත්‍ර සාංශත් තේරෙන්නේ මේ Tamanට වැඩි වැදගත් කෙනෙක් මේ ಗುಣ ප්‍රකාශ කරන්නවත් මොකද්ද තියෙන සුදුසුකම සර්වඥාන උඹ මේ ਸਰවඥතා ඥානය ගැන කතා කරන්න මොකද්ද මට තියෙන සුදුසුකම කියලා ඊට පස්සේ කියනවා සාංශු මට මේ තියෙන පොඩ්ඩෙන් මට තියෙන මේ මේ ආනිසංශ මෙච්චරනම් මෙච්ච අච්චට මෙච්චනම් මෙච්චට කොච්චරද කියන ක්‍රමයෙන් තමයි මම මේ අන්වේ ක්‍රමයෙන් තමයි ඔබ වහන්සේගේ ಗುಣ ගායනා කරන්න කියනවා මට ඔබ වහන්සේගේ ලැබිච්ච මේ කඳුල මෙච්චර වටිනවා නම් ඔබ වහන්සේ කොහොමද කියලා ඒතකොට සරුවචනසේ බණින්නෙත් නැතුව ස්තුති කරන්නෙත් නැතුව නතර වෙනවා අන්වේ ඥානය කියලා කියන්නේ එහෙම එකක් අපි ළඟ තීන ප්‍රදේශයෙන් අපිට හිතා ගන්න පුළුවන් මේකේ මේකේ මූල ප්‍රභාවය කොහොමද කියලා ඉතින් ඒක සාමාන්‍ය අංක ගණිතෙදී කියන්නේ 110 නම් 220යි 330යි 105 නම් 210 එච්චරයි ඒක තමයි අන්වේ ක්‍රමේ. ඒ න්‍යාය ක්‍රමයට ඕන දෙයක් ගන්නකොට ඒකට කියනවා ණය ක්‍රමය කියලා කියනවා. අන්වේ ක්‍රමය කියලා කියනවා. තර්ක ඥාන කියලා කියනවා. තීරණ ප්‍රඥා කියන එකට ටිකක් සම්බන්ධ වෙලා යනවා මේක. මේක හරිය රසවත්. මේක හරිය රසවත්. හැබැයි අර සමහරු මේ ප්‍රත්‍යක්ෂ ඥාන පැත්තක් කරලා මේ අන්වේ ඥානයේ රසය දිගේ යන්න ගත්තාම හරීම අවුලක් ඇති කරනවා. ඒ ඒ බුද්ධිලට ගැලවෙන්න බෑ. මොකද ඒ තරම්ම අන්විඥාන හරි ඉක්මනට ප්‍රත්‍යක්ෂ වගේ මේ ප්‍රත්‍යක්ෂ කියන එක genuine parts අන්විඥාන කියන එකට ගහලා තියෙන duplicates ඕන තැනක ගන්න පුළුවන්. ගහපු ගමන් machine එකත් අර ගන්නවා. වැඩ කරනකොට මොකද ටික දවසකින් අර ওই duplicate part දාන කට්ටිය දන්නවා මොකද වෙන්නේ කියලා. genuine එක හොයන එක ලේසි නෑ. ඒක සඳහා මේ විකුණුමියා කියන්නේත් නෑ. මේක සුලභ භාවයෙන්ම පේනවා මේ බඩු ආලයි ඒ වගේ තමයි අන්වේඥාන හැම වෙලාවෙම ප්‍රත්‍යක්ෂ ශරීර බාලයි හැබැයි සුලබයි. මුගදෙනෙක් කන්නේ මුගදෙනෙක් මේකට තමයි නැල වෙන්නේ මේකෙන් තමයි පිනවෙන්න හදන්නේ. නමුත් එතකොට වෙන්නේ මොකද්ද? ප්‍රත්‍යක්ෂ ඥානයේට ඇතුළට එන්න ඉඩ නැතු යනවා. ඊට තමන්ට වැඩිය දුර්වල පහත් කෙනෙකුට අර වගේ සලකනකොට ප්‍රත්‍යක්ෂ ඥාන නොසලකා හරිනවා. මේ වටිනාකම දන්නේ නැහැ කියලා. ඒ නිසා අන්වේ ඥාන ගොඩක් කලාට මූලධර්ම දැනුම වැඩි කට්ටියට පටලැවිලි ඇති කරනවා. නමුත් එහෙම විය යුතුම නැහැ. Taman දන්නවනම් ඒක තිබිය යුතු තැන උගහක් වාසිදායකයි. නමුත් ප්‍රත්‍යක්ෂයමයි ඉස්සර කරගෙන යන්න ඕන. කර්ණී ස්වාමීන් වහන්සේ උදේ 9 10 9 10 දක්වා භාවනා උඩ මුදුමෙදු අසලදී පිටත පඩිය උඩ දිගටම කරගෙන ගියෙමි. එයිදීද ආශාර ප්‍රසාර සංසිදී පැය භාගකට විතර ගිය පසු ඊතා සැහැල්ලුවක් දැනේ. නැවත ආට පරිසරයට හිතත් නෙතත් කනත් යොමාගෙන සිටන විට පරිසරයේ නිහඬියාව සිටී නිහඬියාව සමාන බව ඇතේ. එසේ සිටින විට මේ ගහකොළද අප ශරීරයේ එක භාව එක සමාන බවක් ඇතේ. පඩ ව්‍යාපෝතේජෝ වාය වශයෙන් මේ මෙසේ මෙනෙහි කරමින් වනයේ දෙස බලා සිටින විට මගේ හිතට තව තවත් ශාන්ත භාවයටපත් වේ. මේ පිළිබඳව ස්වාමීන් වහන්සේගේ අදහස් දැන ගැනීමට සතුටින් සිටිමි. 9 ඉඳලා 10 තියෙනකම් භාවනා කරන්න හම්බ වෙනවනම් මට බුදු වුණා. කද්දාවත් හම්බෙන්නේ. වගේ හොඳම වෙලාව අන්තම වෙලාව උදේ දානේ දවල් දානේ අතර ඉතින් මේ මම අතර මීත්‍රිකලින් පිට ගිය ගමන් හැම තැනකදීම හම්බ වෙන මීටිලි ඉන්නකොට කවදාත් හම්බ නොවෙන පරියන්කයක් තමයි ඒක. ඒක නිසා මේ මම මේකෙන් ඉතින් ණයට ඉල්ලගෙන කාලා ජීවත් වෙන්නයි වෙන්නේ මට. මගෙන් ඉල්ලුවාට දෙන්න දෙයක් නැහැ. බලාසින්න මගේ හිතට තව තවත් සාන්තිභාවයට මේ පිළිබඳව ස්වාමීන් වහන්සේගේ අදහස් දැන ගැනීමට සතුටු සිටීමට කියලා ඊර්ෂ්‍යා හිතනවා කියලා විතරක් කියනවා. මලා මාත් නිකන් ඊර්ෂ්‍යයි. ඊර්ෂ්‍යයි තමයි එච්චරයි කියන්න තියෙන කියන්න දෙයක් නැහැ. හැබැයි මේක හොඳ වුණයි කියලා ඔතනින් උඩට යන්න එපා. විහාර ගාවින් නතරවල කමන්නේ මේකට වැඩි හොඳ එක උඩ ඇති කියලා එමෙ උඩට එහෙම එන්න යන්න එපා. එතකොට මේ ටිකවත් කරගෙන යන්න හම් වෙන්නේ නැහැ. ඉතින් මේ මම කිව්වා ඇත්තටම පුළුවන් නම් ඒ විහාර වටේ මේ මඩුවක් හදලා භාවනා කරන්න ඕසක්ම කරන්න හදලා දෙන්නේ කියලා ඉල්ලීමක් කරා. මොකද මේක අර සිමෙන්ති මේ ගයක් ඇතුලේ හිර වෙලා කොටු වෙලා සිතිරිගයක ඉන්නවට වැඩිය ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මේ ඉතින් තම තමන්ගේ කටයුතු ටික හරියට කරගෙන යනවා නම් කැලේ වුණත් අපිට මේ අනුග්‍රහ කරනවා. සබහා ධර්මේ වුණත් අනුග්‍රහ ලැබෙනවා. උදුර්ලා ගන්න යන්න එපා. දෙනකන් ඉන්න එකයි දෙනම්මගේ තනේ කිරි එරෙනකන් ඉඳලා මිසක් කිරි ඉල්ලන මිසක් නැති වෙලාවට හයියෙන් ඉරුවයි කියලා වැඩක් වෙන්නේ නැහැ. කිරි එනකන් කිරි එරෙනකන් අඬන එකයි තියෙන්නේ. මේකයි මගේ ප්‍රශ්නේ. ආනාපාන සති භාවනා යෙදී සිටින විට නිින්ද ගිහින් නැත. සතියෙන්ම ඉන්න විට බෙල්ල පහට පුළුවන් තරම් නැවී පවතින්නේ ඇයි? මේ පහදා දෙන්න. ඉතින් ඒකෙදී මේ මතන පෙරේද අපි සාකච්ඡාවක් කරා මේ කායික වාචසික මානසික කියන මේ අපේ ක්‍රියාකාරකම් වල බාහිර හේතු නිසා අභ්‍යන්තර හේතු නිසා සචේතනිකව අචේතනිකව කියලා හතර ආකාරයක වැඩ වගයක් මේ ශරීරයේ පදනම් කරගෙන කෙරෙනවා. නැත්නම් මිනිස්සෙක් කියන එක හරහා කෙරෙනවා. ඒදි කායික ක්‍රියාවලදී සචේතනික වෙන දේවල් අපි හිතාමතා කරන දේවල්, සබිඥානික දේවල්, එහෙම නැත්නම් සසංකාරික දේවල් කියලා කියලා කියනවා. නමුත් එහෙම කියලා හිතාන හිටියට එව්ව නතර කරලා බැලුවොත් හිතලා කරන දේවල් පරිේශන ආසාවෙන් නතර කරලා බැලුවොත් ශරීරයේ ඉබේ කරන දේවල් බුදුමාකාර ප්‍රදේශයක් හැම චිත්තක්ෂණෙම තියෙනවා. ඒක නිසා එව්වට මම වග වෙනවද, ඊ වගේ ආනිසංස මට ලැබෙනවද, ඊ වගේ ආධිනවට මම විඳවනවද කියන එකෙදි නිකන් අදාළ නෑ මේ කතාව. අපි කොහොම හිටියත් හෘදේ වස්තුව ගැහෙන. අපි කොහොම හිටියත් නාඩි වැඩ කරනවා. අපි හිටියත් මේ ස්නායු පද්ධතිය යාට ඕන විදිහට වැඩ කරනවා. එන වකුගඩු ඉහිං වැඩ කරනවා. ඒ වැඩ කරන කියාට අපි දන්නේ මේක දැන් මේ වෙලාවේ මේ වකුගඩුව පිළිකාවක් හදනවාද කියලා අපි දන්නේ නැහැ. එතෙන් වකුගඩුව අපේ තියෙන නරක අපද්‍රව්‍ය වෙන් කරලා මේ මුත්‍රා මාර්ගයෙන් පිට කරනවද නැත්නම් මුත්‍රා වල කැටි ගහනවද මුත්‍රා කැටයක් ජීවලනද කියන්න දන්නේ නැහැ. ඒ වගේ තමයි මේ බෙල්ල කෙලින් තියාගෙන ඉන්න එකත් හැම වෙලාවෙදීම ආපෝ ධාතුව මගේ වායෝ ධාතුවේ විත්හම්බන ගතිය මගේ සිද්ධ වෙනවා. ඉතින් ඒක ආයාසයෙන් හිතින් හිතලා කරන එකද? එහෙම ආයාසය නැති වෙච්චාම මේක ප්‍රകൃතියට ගියාම ප්‍රകൃතිය මොකද්ද කියලා අපි දන්නේ නැහැ. මේකේ තියෙන්න ඕනේ මේ කයට පහසු සුවයලෙන ඉරියව් අපි දන්නේ මොකද හැම වෙලාවෙදිම අපි බැලුමට පුහුලන් ගැහුවා වගේ පුම්බගෙන ඉන්නේ. ඔන්න හුලං ගිය වෙලාවේ තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. ඉතින් එතකොට හරි අපිට තරම් නොවන ඉරියාපත වලට වැටෙනවා. ඒ නිසා අසම්පජානව සිදුවෙන ක්‍රියාවල වලදී ආ බලනකොට ඒක අපි වග වෙනවද? ඒක අපිට ආඩම්බරයක්ද? ඒක අපිට ලැජ්ජාවක්ද? නැත්නම් ඒ ලැජ්ජාකට සහිත කාරණා සිද්ධ වුණාට ඇත්තට මේක මම කරපු දෙයක්ද? මේකෙන් යම් කිසි කර්ම ශක්තියක් තැම්පත් වෙනවද කියලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ කියන්නේ උඹලා හිතලා කරන ටික කෙරෙන දේවල් එක බලනකොට නොගිනිය හැකි තරම්. ඒකෙනුත් ඒ හිතලා කරන සේරම රාගය හෝ ද්වේෂය හෝ මොහේ නිසාමයි කෙරෙන්නේ. හිතලා කරන හැම දෙයකටම හේතු වෙලා තියෙන එක්ක රාගය එක්ක ද්වේෂය එක්ක මොහේ. විඥානයක් ඇති වෙනවනම් ඇති වෙන්නේ යමක් පදනම් කරන යමක් කියන්තක් කිංචන කියලා කියන්නේ රාග දෝෂ මොහ වලට. ඒක නැති වෙච්ච වෙලාවේ ඒ විඥානයක් පහළ වීම දැන් තම සවිඥානකව කරන්නේ සසංකාරිකව කරන්න නැතුව රාගයේ ద్వේෂයේ මොහේ අයින් වෙච්ච ගමන් මේකේ වැඩපිළිවෙල ස්වභාවේ මොකද්ද කියන්නේ මොනම වෛද්‍යවරයෙක්වත් දන්නේ මොනම මානසික වෛද්‍යවරයෙක්වත් දන්නේ මේක ස්වභාවේ හිත කියන්නේ මොකද්ද නැත්නම් සෞඛ්‍ය සම්පන්න කය සෞඛ්‍ය සම්පන්න හිත ඉසුඹුලපු නැත්නම් සනසිච්ච කය සනසිච්ච හිත කියන එක මනුස්සයට අදාළ නැහැ දන්නේම නැහැ හිතන්න බෑ එකයි හිතන්න පුළුවන්නේ සරුවචනසු පෙන්න මේ රහතන් වහන්සේ තමයි ඒ ආදර්ශ දර්ශවත් ආදර්ශවත් ශරීරයක් සහ ආදර්ශවත් හිතක් පවත්තන. ඉතින් ඒක ඒක අදහන්නේවත් නෑ තමයි. මේ ලෝකේ රහත් වෙන්න පුළුවන් කියලා. ඒක liver වෙලා අපි මේ එක එක නාගේ ඉරියව් හැඩ මේ තාල කාලෙන් කාලට වෙනස් කරනවා. මේ ඔක්කොම රංගපෑම් විතරයි. මේ ඔක්කොම රාග ద్వේෂ මෝහ තුනේ මායාව විතරයි. නැති වෙච්ච වෙලාවට දැනගන්න පුළුවන් ක්ලාන්ත හැල්ල වැටුණා. එහෙම නැත්නම් මැරිච්චාම නැත්නම් නිින්ද ගියා. ඉතින් අපි ඒව දකින්න පෙන්වන්න කැමති නැහැ. අපි නිසා ඒ වගේ වෙලාවල වලට පුළුවන් තරම් ඒවා පැත්තකට කරනවා මේ ප්‍රകൃතිය. ලස්සනට මේ ඇඳලා කියලා හරි මේ කරගෙන ඉන්නකොට තමයි පුරංගනාවන් සහ පුරවැසියන්ගෙන් පුරවරය සම්පූර්ණ වෙලා දුප්පතුන් නැති ලෝකයක් අපි පෙන්නගෙන ඉන්නවා. නමුත් ওই දේ කරන්නේ ඉස්පිරිතාල වල කොච්චරක් ලෙඩු කොටු ගාල් කරනවද? පිස්සු ටික කොච්චරක් පිස්සන් කොටු වල ගාල් කරනවද? ලෙඩු වයසක මිනිස්සු කොච්චරක් වයසක මහලු නිවාස වල ගාල් කරනවද? ඔක්කොම ගාල් කරලා තමයි අර මැද පිරිසුදු සුද්ධා කරලා පෙන්න තින ඕන්න දෙයන්නාන්සේ මාපු ලෝකේ වගේ. ඒක හරි සුන්දරයි. දුප්පතුන් නැති ලෝකයක් තියෙන්නේ. බෞද්ධයාට එහෙම වෙන්නත් අහංගන්න දෙයක් නැත්තේ නෑ. මේකේ කර්මේශා කර්මඵලයන් සිදි වෙනවා. පොඩ්ඩක් හරි මේකෙන් ඒ ඒ කාරකේ අයින් කරපු ගමන් එහෙම නැත්නම් රාග ద్వේෂ මොහ අයින් කරපු ගමන් ඒක ප්‍රകൃතියට වැටෙනවා ඒ ප්‍රകൃතිය සමානවට අපිට නම්බුවක් කියලා හිතෙන්නේ නැහැ අපිට පේන්නේ මේ වෙලාවට මේ පාලනයෙන් තොර වෙලා වගේ தත්ත්වේ පාලනයෙන් තොර වෙලා වගේ ඒ නිසා සත්‍යයට මුහුණ දෙන්න අපි බයයි ඒ තරම්ම අසත්‍ය රංගපෑම ඇටුවම් බෑලා ඒ වගේ මේක ඒකට කච්චල් වෙලා තියෙනවා ඒ නිසා එක එකනට ඕන ඕන තාලට නටනවා මිසක් මේ ශරීරේ කවදාකවත් ශරීරෙට ඕන තාලේ තියන්න බෑ. තියෙන වයස අවුරුදු 6 වෙනකන් තමයි. ඊට පස්සේ අක්කා යන්නේ ඉන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි අක්කා හරිම තාලෙටයි හරිම තාලෙටයි ඉච්චර තමයි. මොකද්ද මොකද්ද වයර් මාරු විලක් වෙනවා ඊට පස්සේ මරණකම් රඟපෑම තමයි තියෙන්නේ. මොකද කරන්නේ? ඒ ඒ කරන්නේ රාග ద్వේෂ මොහ තුන නිසා. ඉතින් එක එක්කත් මේකෙන් බේරෙන්න බැරි නිසා කාටවත් ඇඟිලි දෙක කරලා තෝ මේක කරන්න කියලා කියන්න දෙයක් නැහැ. කාගේ කිල්ලෝටේ තුහුණු තියෙනවා. ඉතින් කිල්ලෝට උඩු නැති කිල්ලෝට නැහැ. ඉතින් ඒ නිසා බෙල්ල කඩන්න වැටෙන වෙලාවේදී මුදුවට බලන්න මේක මේ ඇතුළේම අයිතිකාරය නැහැ, නිවාසිකය නැහැ, විධායකය නැහැ, පාලකය නැහැ. ඇත්තට බුදුහාම කියන ඉඳලත් නැහැ. ඔයලායි නෑ නෙවෙයි, ඔතන ඉඳලා නෑ, පාලකයෙක් නෑ. ඔය හිටියනම් හිටලා තියෙන රාග තණ්හා මාන දිට්ටි කියන ඔය මවාපෑම තමයි. ඒක නිසා මේ සතියෙම ඉන්න විට බෙල්ල පහට පුළුවන් තරම් නැවී පවතින්නේ ඇයි මේ පහදා දෙන්නේ. මේක මං කියන්නේ මේක සත්‍ය කියලා මං කියන්නේ මේක ප්‍රകൃතිය කියලා. නමුත් මේක අචේතනිකව සිදුවෙච්ච දෙයක් නම් මේක ප්‍රතික්ෂේප කරන්න හදන්නත් එපා. මේක අව탁සීරුවට ලක් කරන්නත් එපා. මේ හැටි. ඒ වගේම මේක එනේන වෙලාවේ ආයේ ඔළුව උස්සන්න දඟලන්නත් එපා. එහෙම තියෙද්දි බලන්න දැන් බෙල්ල කඩා වැටලා තියෙද්දි සතිය තියෙනවා. මට මේක පිළිබඳ අවදි භාවයක් ගන්න පුළුවන්ද කියලා එතකොට ඉබේම මේ බැලමුකට හුලං ගහනවා වගේ මේක නැගිටලා එනවා. මේ චේතනාවකින් තොරවම නැගිටලා එනවා. සමහරවිට මේක යුග යුගයක් තියෙනවා භාවනාදී. ඒ වෙලාවේදී හැම වෙලා ඒක පැන්නුවාට පස්සේ ආයශරයක් අර මේ ඒ වගේ නම් විකෘතිය කියන தত্ত্ব නැති තැනටත්පත් වෙනවා. ඒක නිසා මේක භාවනාදී විශේෂයෙන්ම කාය සංස්කාර සංසිඳීමේදී ගොඩක් වෙලාවට මොනවා හරි ක්‍රමයකින් කම්පන චංචලකින් හෝ බෙල්ල කඩා වැටීමකින් හෝ මොන හරි දෙයකින් යෝගාවචරයට මේ ගමනට අකුල් හෙලීමක් වගේ පේන. ඇත්තටම අකුල් හෙලීමක් නෙවෙයි. නමුත් සම්මතිය පැත්තෙන් බලනකොට විකෘතියක් වශයෙන් තමයි පේන්නේ. කර්ණී ස්වාමීන් වහන්සේ ඊයේ බණට කිව්ලෙස අපේ ජීවිතේ කලින් ෆිල්ම් කරපු DVD එකක් ලෙස මගේ අත්දැකීම් තුලින්ද හිතෙනවා. නමුත් බුදුරජාණන්සේගේ කාලයේ මේ හිඟමනේ යන සිටියලක් දැක මෝ තරුණ කාලයේ මහණ වූ ආන රහත් මැද කාලයේ සකදාගාමි සහ අවසන් කාලයේ මහණුවන සෝවාන් වියක් බව බුදුන්වහන්සේ පැවසු භාෂ ඇත. මෙනෝ පින තිබුණත් අපේ ජීවිතයේ මේ යම් සංස්කරණ කිරීමට වෙන බව නේද මින් අදහස් වන්නේ. ඇත්තටම අපි අර 100 100ක්ම කලින් සැලසුම් කරුවා කිව්වොත් ඒක බුදුජානනාංශ කියන නියත ගතිකවාදී කියලා. අපේ ගතිය නියතයි කියලා ගන්නවා. අනිත් එක හිතනවා නෑ මට සියල්ලම කරන්න පුළුවන් කියලා. මෙන්න මේ දෙක මැද තමයි මධ්‍යම ප්‍රතිපදා තියෙන්නේ. අපිට වර එක හිතනවා විශේෂයෙන්ම තරුණ කාලේ අපි සියල්ල කළ හැකි කියනවා. අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. 40 දී 50 දී තමයි යෝග කරන්නත් බෑ කෙරෙනවත් වගේ කියලා. 60 පැන්නට පස්සේ කෙරෙනවම තමයි. වම තියන්න ගියාට වම තිය වෙන්නේ දකුණ යන්නේ. උතුර දකුණට වම තමයි මේ බොම්බේ බලනකොට කල්කටාව තමයි පේන්නේ. එදා නම් පේනවා ඉතින් ඒ නාකිත් තරිකට තෙයි කාටත් ওই ටික වෙයි කියලා කියන. එතෙන්ද ගන්න කියන්නේ මම මේ පොළොව හොල්ලන්න නෑ නෑ. මම අතපය විසි කරනවා කියලා වයසේ මැද වයසේදී තමයි ඒ නිසා අත්දැකීම් යම් ප්‍රමාණයක් ඇතුව අපි මේක මහ පොළොව පොළන්න පුළුවන් කියලා කිව්වට තේරෙනවා ඒ වත්තනම ඔලමුල ගති කියලා. ඉතින් අපිට යම් වෙලාවක අපේ හිතට ආවොත් මේ මේ මනුස්සයත් එක්ක කරන වැඩ මම මෙහෙම කර යුතුමයි කියලා අපේ හිත ඔලමුල වෙනකොට අපි හිතාගෙන තිනෝ බොය දැඟලුවාට ඔක වෙන්න තියෙන දේ දැඟලුවක් නැතත් වෙනවා නිකන් බොරුවට පරිතද කරගන්න ඕනේ නැහැ කියලා ඒ වෙලාවට නියත ගතික වාදින් ඒකට ගහනවා. අනික් වෙලාවට කිව්වොත් එහෙම නෑ පරියන්ක කෙරුවත් එකයි බුදිය ගත්තත් එකයි මං ගිල බුදිය ගත්තා නිවන් දකින්න නිවන් දකින්න නැතයි කියලා බුදියන් හදනකොට කියන්නේ ඒව කොහෙද බුදුරජාණන්සේත් කියලා තියෙනවා කිච්චේන මේ අධිගතං හලන් දාන ප්‍රකාශ ප්‍රකාශිතුන් කියලා මමත් මේක උපේ විකෘති වෙහෙසෙන් ඒ නිසා නිකන් හිටියො බුබ්බඩයට මොකක්වත් හම්බෙන්නේ නැහැ අර කවියක් කියලා තියෙන කම්මැනි කොල්ලනේ පොල් කටුවගෙන අතිනේ ඵලයාව හිඟමනේ තොපට නැත වෙන සරණේ කම්මැලි කොල්ලන්ට බත් කන්න හම්බෙන්නේ නැහැ ඒ නිසා ඒක කරන්න ඕන. නමුත් ඒක කරනකොට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. එච්චරයි තියෙන්නේ. කළ හැක්ක 100%ක්ම කරන්න කිසි ඒතකොට කළ හැක්කෙන් ප්‍රයෝජන තියනවා කියලා තමයි කරන්නේ. ප්‍රතිඵල බලාපොරොත්තු වෙන කියන්නේ නෑ. කොච්චර නටවත් එන්න තියෙන එක ඒක ඒක බබා ලබාවුමන් හැට තමයි බබා හම්බ වෙන්නේ. ඔය කර්මනේ හිටවා. මේ දෙක ගත්තට පස්සේ තව කෙනෙකුට මේ ධර්මය කියලා දෙන්න බෑ. නමුත් Tamanට Taman හේතු ගන්න ගන්න පුළුවන්. අවස්ථාවේ හැටියට මේ දෙක පාවිච්චි කරන්න ඕනේ. ඒකේ චපලකමක් හෝ අහඳගේ ප්‍රතිපත්තිය නෙවෙයි. මේ ගමනේදී මේ වෙලාවට පාවිච්චි කරන්න බුදුරජාණන්සේ කොයි මූල ධර්මද කියලා ඒ අවශ්‍ය දේ පාවිච්චි කරන්න දක්ෂ වඩුව ආයුධ තේරුම් ගන්නවා. සමහරු ඒ ආයුධ තේරුම් ගන්න බැරුව කම්මැලි වෙලා බුදිය ගන්න ඕනෙච්චාම කොහොම කරුවක් අද වෙන්න තින් දේ වෙනවනේ කියලා බුදිය ගන්න. ඒ වැඩේ හරියන්නේ නැහැ. ඒ වගේම මේ වැඩේ කරලා හරියන්නේ නැහැ. කවුරු ඔක්කොම කියලා තියෙදි ඔලොමලෝ නන්නකොට හිතන තියෙන්නේ ඇයි මම මට කරන්න පුළුවන් හැරි මම කරනවා ඒක ඇත්ත. නමුත් වෙන්න තියෙන දේ වෙනවනම් මම මොකටද මෙච්චර මේ ආතතිගත වෙන්නේ? මම මොකටද ටෙන්ෂන් එකක් ගන්න? මේක වෙනවනම් ස්වභාවයෙන් වෙයි. මමත් එළඹිලා ඉන්නවා. මම නෑ පස්ස ගහන්නේ. ආනේ විදිහට යනකොට නිකන් ගමනේ මේ අර ඍජුපෙත මේ වංක නැති චපල නැති පෙතක් අහු වෙන පටන් ගන්නවා. එතකොට තේරෙන පටන් ගන්නවා වැඩේ යන්න ඉස්සෙල්ලම දැන් යන තාලෙන් නැකත හරියි. අනික් වෙලාවට කෝච්චි පාරේ බස් එකක් අරගෙන යන්න හදනවා වගේ හැම එකම හුරස් වෙනවා. ඒකෝට දැනගන්න ඕනේ මේකෙදි නොකරන මගුලකට තමයි මේ යන්න හදන්නේ. එතකොට ප්‍රතිඵල අපේක්ෂාවක් නැතුව යන්න ඕනේ. ඒක නිසා මේකෙදි ඕනෙම સંદર્ભයක අන්ත දෙකක් තියෙනවා. මැදක් තියෙනවා. ඒකාන්තයක් බලලා කවදාකවත් මැද තෝරන්න බෑ තේරෙන්නේ නැහැ. අන්ත දෙකම දැක්කොත් විතරක් මැද තේරුම් ගන්න පුළුවන්. නමුත් අන්ත දෙකේ ඒකාන්තයක් සදාචාරයි අනිතික සදාචාර නැහැ. නමුත් දෙකම මැද මැදට එළඹීම සඳහා දෙකම අවශ්‍ය කරනවා. ශක්තිය ද්‍රව්‍යයක් බවට පත්වීමට විඥානයේ තිබිය යුතු බව වහන්සේ කිව්වා. අනේ මම නම් අල්ලගන්න එපා මේ කිව්වේ අර ශ්‍රෝඩින්ජන් කියන විද්‍යාඥයා මම ඕනනම් ඒ කොටේෂන් එක හොයලා දෙන්නම්. මම මේ ණයට ගත් එකක් මාත් කියන්නේ. විඥානේ යන ශක්තියක් ලෙස මට හිතෙනවා මේ නිවැරදිද. ඒකට ෂෝටින්ජන් වගේ මේකත් ඕන පොතක ලියනද ප්‍රසිද්ධ වුණොත් පහත් වෙනවා. මේසු පිළිගත්තත් මාත් වෙනවා. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. මේක ඒකයි ලෝකේ තියෙන විශාල වේදිකාවක් ඕන කෙනෙකුට ඕන නාටකමක් නටන්න පුළුවන්. හැබැයි කල් ගියාට පස්සේ මිනිස්සු පිළිගන්නවද නැද්ද කියන එකෙන් තමයි මේක ඉතිහාසගත වෙනවද නැද්ද කියන එක. සත්‍ය නෙවෙයි ඉතිහාසගත වෙන්නේ. ඉතිහාසගත වෙන්නේ ජන විඥානය. ඒක නිසා විඥානය කියලා එකක් ශක්තියක්ද නැද්ද කියන එක මේ කතා කරන්නේ විඥානේනේ. විඥානට ඕන නම් ඔව් කියත හැකි විඥානට ඕන නම් නෑ කියත හැකි. ඉතින් මේ වගේ දේවල් විනිශ්චය කරුවයි කියලා අපිට මොන විදියෙන්වත් වෙරිෆයි කරන්න බෑ නේද? මොන විදියෙන්වත් අපිට ඒක පරීක්ෂා කරන්න බෑ නම් මේවට ගන්න කාලේ නිකම් ප්‍රපංච කිරිල්ලක් විතරයි. අපි ගන්න ඕනේ වැඩේ ප්‍රයෝජනෙයි සලකලා රාග ద్వේෂ මොහ දුරු කිරීමටයි මේ විඥානයේ ශක්තියක් උනත් නැති උනත් රාග ద్వේෂ මොහ දුරු කිරීමට තියෙන අදාළතාවය අඩු නිසා ඒ ප්‍රශ්න දිගේ අපි එච්චර වෙලා ගන්න නරකයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කලින් බණක් අසා තිබුණා භාවනා එක් අවස්ථාවකදී ලී කැලේ දෙකක් නවත්තන්නේ නැතුව අතුල්ලන විට ගිනියන්නාසේ එක දිගට උත්සාහ කළ යුතු අවස්ථාවක් ගැන මෙලෙස වීර්ය අඛණ්ඩව පැවැත්විය යුතු අවස්ථාව ගැන කාරණිකව පහදනවාද මේකෙදී ඉතින් අර ඉස්සලකෙත් කියලා දුන්න අපි වීර්යෙන්ද මේක හම්බ කරන්නේ නැත්නම් දයෝපගතව සිද්ධ වෙනවද කියන එකෙදී මේ ප්‍රශ්නේ නගලා තියෙන්නේ වීර්යෙන් ප්‍රයත්නෙන් ගන්නවා කියන එකේ ඉතින් ඒකෙදී මේ භාවනාවකේ භාවනාවක අපි ගත්තොත් සාමාන්‍යයෙන් මේ සංසිඳිලා හොඳට පැයක් භාගයක් අතර ඉන්න පුළුවන් තත්ත්වයට එනවයි කියලා. ඒ එහෙම ඉඳලත් අපි නැගිටට පස්සේ දානවා හෙටත් ඕකමයි. අනිද්දත් ඕකමයි. ආන්නේ වගේ වෙලාව යනකොට ඒකේ තියෙන ධර්ම රසය ඒකේ තියෙන සීලාරේ අඩුවෙන්න අඩුවෙන්න අඩුවෙන්න යෝගාවචරයට හිතෙනවා දැන් ඉතින් ඉඳගතත් කමන්නේ නැතත් කමන්නේ මේකම නෙන්නේ කියලා. නමුත් මේ වගේ වෙලාවලට උපමාවක් වශයෙන් කියනවා. ඉතින් ඒ වගේ විනාඩි පැය භාගයක් පැයක් හතර ඉන්න පුළුවන් නම් තමයි නැගිටින්නේ මොන හේතුවෙන්ද කියලා නැගිටින වෙලාව තමයි කමටහන හම්බ වෙන්නේ කියලා පරිස්සම් වෙන්නේ. පැයක් කම කමන්නේ ඉඳලා හොඳට සාන්තව ඉඳලා දැන් මුල් ගත්ත කාලයත් එක්ක පැයකොත් විනාඩි 15ක් 20ක් ගිහිල්ලා සම්පූර්ණ පරියන්ගෙන් පැයක් විතර වගේම සංසුන් වෙලා ඉඳලා දැන් නැගිටිනවා. ඉතින් නැගිටිනකොට නැගිටින්නේ ඉතින් ඊයේත් ඕක උනා අදත් ඕක උනා කියලා. නමුත් ඒ නැගිටින වෙලාවේ මේ විවේකය කෙලෙස් නැති තැනක ඉඳලා නැවත මේ නැගිටලා කාය කර්ම වචී කර්ම කරන්න බලාපොරොත්තු වෙන්න හේතුුනේ මොකද්ද? ආසන්න කාරණා උනේ මොකද්ද? ඉඳගෙන ඉන්නකොට දැනෙන වේදනාවද, සද්දයක්ද, හිතවිල්ලක්ද කියලා අන්න ඒ නැගිටින්න හේතු වෙන කාරණාව දැනගෙන නැගිටින එක අර පැයක් හිටපෙකේ ලැබෙන අවසාන ප්‍රතිඵලය. ඒක හොයන්න පර්යංකයේ මේකන විවේක ගත්තොත් පැයකට විනාඩි 5ක් ඉන්න වෙයි සමාදාන. අර විනාඩි 5 මේ කාරණා පිළිබඳව වටහා ගැනීමට ටිකක් වෙලා ගන්නවා. මෙන්න මේ විදිහට කරනකොට එකක් ඉන්න පරියන්කේ දික් වෙන්න පටන් ගන්නවා. අනික් වෙලාවට තියෙනවා මේ නැගිටින හේතුව එච්චරම බලවත් එකක් නෙමෙයි. නැගිටින්න යන හේතුව නිකම්ම කම්මැලිකම. නැගිටට පස්සේ බැලුවොත් මෙවැනි හේතුක නැගිටින්න වටනවා කියලා නැගිටට පස්සේ හිත දෙන්නේ. නමුත් ඉන්නකොට ඒ වෙලාව නිකන් මේ ඔළුව එපා කරවලා කම්මැලි කරවලා නීරස කරවලා තියෙනවා. ඉතින් මේක සමාහනට මේ දුක්ඛ සත්‍ය ප්‍රകൃතිය වෙන්න ඇති. දුක්ඛ සත්‍ය ප්‍රകൃතිය දකින්නකොට නැගිටලා ගිහිල්ලා ඉවරයි. දන්නේත් නැහැ. නැගිටිට පස්සේ බලනකොට නැගිටිට හේතුවක් හොයන්නත් බෑ. අන්න ඒ වෙලාවේදී නැගිටින වෙලාවේදී මේ නැගිටින්න හේතු වෙන කාරණා මොකද්ද කියලා හොයන එක අර ගාගෙන ගියේ ලීදන්දට අද්ද කරිනවයි කියලා නැත කරන්නේ නැතුව තව ඩිංගිත්තක් උලාගෙන ගියා නම් සමහරට ගිනි පුරුකක් එන්නේ ඉඳ තියෙනවා. ආහනේ වගේ හැමදාම බලන්න ඕන මේක එන්නේ එන්නේ ටික ටික පදම් කරගෙන වෙනදාට වැඩි මේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි කියන එකට සමීප වෙන තැනකට යන්න. ඉතින් ඒක මේ මොනද උත්සාහවන්තයා ඉවසගෙන කටයුතු කරන කෙනා නිවන් දකින්න. අනිත් එක මේ ආසනෙට ගිහිල්ලා අපරාධය අර ප්‍රතිඵලෙ එන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ඌරෝ කකුල කරනවා වගේ උණ්ඩේක හැපුවට මොකද කැකුණ මඳ ගන්න බෑ. ඉතින් හබන් කොකුල තමයි කන්නේ අන්තිමට. ඒ වගේ සමහරවිට අද්දරට ගිහිල්ලා අර පුංචි වීඩියෝ නැතිකම නිසා සමහරලාට බලාපොරොත්තු සුන් කරගන්නවා. බලාපොරොත්තු හරිය දවසේ හිතනවා විශාල විප්ලවයක් කියලා. නෑ විප්ලවේ නෙමෙයි එදත් ඔයිට වැඩි පොඩ්ඩක් කළා හිටියනම් ලැබියන්න තිබුණු ඉඩ තිබුණු අවස්ථාවක් පැහැරෙලා තියෙනවා. අන්න ඒක වෙන්න නම් දිගට අනේක තමයි කරන්න ඕනේ. ඒකටම අදාළව දැන් මේ නැගිටින්න සිදුවන සිද්ධිය ශරීර කෘත්‍යයක් සඳහා වගේ නම් ඒක දුක්ඛ සත්‍යයේම කොටසක් ඇටියට දකින එක කරන්න පුළුවන්. නෑ ඇත්තටම අපි හිතනවා වතුර ටිකක් බොන්න ඕනේ, මුත්‍රා කරන්න ඕනේ, වැසි කියන්න ඕනේ. එතකොට අපි අපි නැගිටින්න එක පාට ආව ගමන් නෙමෙයි අපි දන්නවා දැන් නැගිටින්න සාධාරණ හේතුවක් තියෙනවා. එතකොට මේ යෝගාවචරයට අවස්ථාවක් හම් වෙනවා දැන් මම මේ වැසිකිලි කරන්න නැගිටිනවා. නැගිටිනකොට නැවතිල්ල නැගිටලා ඉරියව වෙනස් කරන්න හැටි බැලුවොත් ඉරියව වෙනස් කරාට බාධාවක් නොවි සමාහට සතිය හෝ සමාධිය අඛණ්ඩව ගෙනියන්න පුළුවන්. වැසිකිලි කුච්චත් කරලා ආභව වෙවිලා වාඩි වුණත් මේකේ හැලහොල්මනක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඒක පිළිබඳ අවධානය නැතුව ගියා නම් ඒ යෝගාවචරණ මේ ඇති කරගත්ත සතියේ අඛණ්ඩව පවත්වා ගැනීමේ ප්‍රයත්නය කරගෙන යන්න හම්බ වෙන්නේ. නමුත් මේ නැගිටින හේතුව බලන නැගිටින එක එක නැවතිල කරලා කරන්න ගියොත් ඒ ඉරියාපත සංදීදී පවා සතිය විවේකී අරස කරන්න ඉඩ තියෙනවා. එතකොට ඒ වැසිකිලියන් බාධාවක් වෙලා නැහැ. ඊට පස්සේ ආවට පස්සේ යාට අර වැසිකිලි කෙරුවට පස්සේ හම්බලා තියෙන ඒකත් ඇත්තටම කුණක් ශරීරයෙන් පිටවීමෙන් ලැබිච්ච විවේකයක් නේ ඔය වැසිකිලි කැසිකිලි කියලා කියන හරියට හිතේ තියෙන කෙලෙස් අයින් වුණා වගේ. මට පහුගිය දවස් කීපයක වුණා බුන්චීස් එකක්මක් අරගෙන. මේක දිහා හොඳට බලන් ඉන්නවා. ඉතින් දවසේ සමහරට වරුවක් විතර හිටිනවා මේ. වෙලා තියෙන්නේ උදේ වැසිකිලි කියලා නෑ. උදේ ආපු ගාම මම මොකක් හරි මම සාමාන්‍ය පුරුද්ද දාන ගත්ත ගමන් වැසිකිලි යනවා. වැඩකට හිත දැම්මොත් ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ. මේ චර්යාව වෙනස් වුණා ටෙන්ෂන් එකක් ඇඟේ තියෙනවායි කිය. ඒ එකකම විතර ගණන් ගන්න දෙයක්වත් නෙවෙයි. නමුත් ගිහිල්ලා ඉඳගෙන ඉන්නකොට මේ නිවන් දැක්කා වගේ මෙහෙමොත් යනවා ජොලියක් කියලා. බලනකොට නැගිටලා බලනකොට යකෝ මෙච්චරලා තිබුණ ඉසිකක් කොම නැහැ. මම දන්නවා ආමතුරු 3 4 දිනක් කොහේවත් යන්නේ නැහැ. ඒ මොකද මෝත්‍රා බර දැනිලා එක විනාඩි 5ක් හිටියොත් එන ඉසිකකම දවස් 3කට යන්නේ. ඒ එනවත් එකම එහෙමම වැසිකිලිට යනවා. ඒ වගේම වැසිකිලි යන්න ඕන කියලා දැනුම ඇවිල්ලා පොඩ්ඩකට හරි බස් එකදී මේ ඉන්න උනොත් ඒ වෙලාවදී. ඊට කතා කරන දෙයක් නෑ ඒක හිර කරන්න වෙනවා. පොඩ්ඩ හිර කරගන්න දවස් 4 5 එක දිගට පෙළෙනවා. ඒ නිසා වැසිකිලිය ගඳකිලියට යහ. ඒ වෙලාවට එන්නකොටම දුවනවා. ඉතින් මේ වගේ පුංචි අපේ ළඟ තියෙන මේ කාරණා ඇත්තට හරි ලොකු බාධාවක් සමාජශීලී ජීවිතයක. නමුත් දන්නවනම් මේකයි කාරණාව කියලා ඒ අනුව ජීවිතය හැඩගස්සගත්තාම ඒ වගේ මේ අවශ්‍ය වෙලාට ඒ කෘත්‍ය කරලා දුන්නාට පස්සේ ඒ කරදීමෙන් ලැබෙන විශ්වාසයක් තියෙනවනේ. විශ්වාසය තමන්න වාසියට ගන්න පුළුවන්. දැන් හරි මෙම තදබදයක් තියෙනවා තදබදේ නැහැ. දැන් වැඩි කරගන්න. ඉතින් ඒක නිසා ඒ නැගිටින හේතුව බලන එක ඒක ඉවසීමේ එහෙම නැත්නම් මේ වීරියම කොටහක් තමයි ඉතින් ඒකේ මේ කැපිපෙන ලොකු වෙනස්කම් නැහැ. මම හොඳ සැලකිල්ලෙන් බලන්න හිටියොත් මේකේ පුදුමාකාර මේ ස්විච් බෝඩ් එකක් තියෙනවා. අපි දන්නේ නැතුවට පන්නන ඒ දන්න පුරුදු ස්විච් එකමයි අපි ඔබන්නේ. නමුත් තව ගොඩාක් තියෙනවා මේ ස්විච් බෝඩ් එකේ ඔබලා බලනකොට මහ පුදුමාකාර සම්බන්ධතා තියෙනවා. ඉතින් ඒව සමහරු විද්දු දන්නවා සමහරක්. මානසික වෛද්‍යවරු සමහරක් දන්නවා. නසත්‍රකාරයෝ සමහරක් දන්නවා. උන්ගේ හැම පොත්තම තද කරන එක තමයි කරන්නේ. එතකොට මේ හිණික වැඩ කරනවා. හැබැයි මේ මිනිසු කරන දෙයක් නෑ. අපි ළඟ තිබුණු සර්කිට් එක සම්බන්ධ කරලා දෙන එක විතරයි කරන්නේ. මේක ටිකක් කතා කරපු ප්‍රශ්නයක්. කාය සංකාර සංසිද්ධීම හුස්ම නොදෙනී යන අවස්ථාවේ වන අතර මචී සංකාර සංසිද්ධී වන්නේ කුමන අවස්ථාවේදී යන්නේ කාර්මිකව පහදා දෙන්නේ. මුලින්ම ගත්ත ප්‍රශ්නේ තිබුණේ කාය සංස්කාර සංසිද්ධිලා වචී සංස්කාර සංසිඳනවා කියන එක. නමුත් හුඟක් වෙලාවට ඒක සිද්ධ වෙන්න ඉස්සලා කාය සංස්කාරයන්ගේ සම්පූර්ණ සංසිඳීමක් වෙන්න බෑ. වචී සංස්කාර සංසිඳීමක් ඇති වෙන්නේ නැතුව ඒක නිසා මේ වචී සංස්කාර කියන එක තාක්ෂණිකව විසඳන්නේ විතක්ක ਵਿਚාර දෙක. අරමුණට හිත නැංවීම සහ නංවන ලද අරමුණ විශේෂ කළ රස විඳීම. ඒක විමසුන් නොනට ලක් කිරීම. ඒක සම්මර්ෂණය කර බැලීම. එතකොට මේ විතක්ක ਵਿਚාර දෙක අපිට කියන්න පුළුවන් භාවනාදී මෙනෙහි කිරීම. මෙනෙහි කරගෙන මෙනෙහි කරන යනකොට අපි අතුරු අරමුණු අයින් කරගෙන ආනපානෝ පිම්බි මහැකිලිමෝ සක්මනේ දුණක් වෙන්න පුළුවන්. මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට මෙනෙහි කිරීම නිසා අතුරු අරමුණු අයින් කිරීම වෙනවා. එතකොට අරමුණ සමීප වෙනවා. නමුත් සමීප වෙන්න වෙන්න ආස්වාස් ප්‍රස්වාස් දෙක අතර වෙනස නැති වෙනවා නම් සමාන ලකුණු පහළ වෙන්න පටන් ගන්නකොට දැන් මේ ආස්වාසිත ප්‍රස්වාසිත කියලා හොයාගන්න බැරි වෙනවා. එතකොට මෙනෙහි කිරීම කරගන්න බැරි වෙනවා. ඒ නිසා අරමුණු දෙක අනිවාර්යයෙන්ම සමීප වෙනවා. නමුත් එකිනෙක මිශ්‍ර වෙන්න පටන් අර ගන්නකොට තේරුම් ගන්න ඕනේ දැන් මේ වචී සංකාර හැලෙන්නයි යන්නේ. හැබැයි අර සතිය තියෙනවා, සමාධිය තියෙනවා. ඒ වෙලාවට මෙනෙහි නොකලත් අරමුණ කීකරු වෙනවා නම් අරමුණ සමීප වෙනවා නම් ඒ වෙලාවේදී මෙනෙහි නොකර සිටියත් නොකර සතිය පවතින අවස්ථාවේදී මෙනෙහි නොකර සිටීමට යෝගාවචරය සූර වෙන්න ඕනේ. දක්ෂ වෙන්න ඕනේ. දක්ෂ වෙලා සතියකට දිගට තියෙන බවට සහතික වෙන්න ඕනේ. එතකොට වචී සංස්කාරයක් අවශ්‍ය කරන්නේ එතකොට මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය වෙන්නේ නැටි බලන්න බෑ. පෙන්වන්නේ ඒක සම වෙලා තියෙන්නේ. අන්න ඒ වෙලාවේදී නිස්සද්ද වීමේ විතක්ක ਵਿਚාර දෙකට අවිසිල්ලක් නොකර සිටීම වචී සංස්කාර සංසිඳීමක් කියලා කියනවා. ඊට පස්සේ තමයි තවදුරටත් මේ අරමුණ සම සම වෙච්චි ආස්වාද ප්‍රසවාස දෙක සුඛමතර තත්ත්වයට යනකම් සිුම් වෙන්න පටන් ගන්නකොට තමයි කාය සංස්කාර සංසිඳීමක් වුණා කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා වචී සංස්කාර සංසිඳීම සාමාන්‍ය භාවනා වචන වලින් කියනවනම් මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ නැතුව මෙනෙහි නොකලත් සත්‍ය පවත්ින කරමින් තියලා නොකරත් සතිය පවත්තන පවත්තන්න පුළුවන් කියන தත්ත්වයට යනකොට කියනවා ඒ වචී සංස්කාරයන්ගේ සමුගන්න අවස්ථාව කියලා. ස්වාමීන් වහන්සේ වචී සංකාර විතක්ක ਵਿਚාරණං වචන වාක් විඤ්ඤාතින විතක්ක ਵਿਚාර වලින් පස්සේ සිද්ධ වෙන්නේ. හැම වෙලාවෙම විතක්ක යම් විතක්කෙත්තා ਵਿਚාරෙත්තා වච මේ වාචං උච්චාරේති කියන වගේ වාක්‍යයක් තියෙන මේකම නෙවෙයි අපි හිතෙන් විතර්ක කරලා ਵਿਚාර කරලයි වචනයක් පිට කරන්නේ එනිසා වචන පිටවීම තිරෙන් ඉස්සරහ පැත්තේ තියෙන එක තිරේ අඬ ඉස්සලා නළු නිලෝ සකස් කරන එකට කියන්නේ විතක්ක ਵਿਚාර කියලා. ඒක තිරේ පිටිපස්සේ සිද්ධ වෙන්නේ. ඒක නිසා කියනවා ඒ ਵਿਚාර අවස්ථාව විතක්යක් නැගලා ඒක දැන් මම වචනේ මම කියනවද නැද්ද කියලා නිකන් සලකා බලන වගේ අවස්ථාවක් දෙනවා විතක්ක විපහාරය කියලා. එතකොට දිබ්බසෝත ඥානියට අහුවෙන්නේ කියන වචනේ නෙවෙයි ඒ පුද්ගලයා කරන ਵਿਚාරයම අහුවෙනවා. එතකොට වචනේ කතා කරන්න ඉස්සෙල්ලා දිබ්බසෝත ඥානිය කියන එක දන්නවා මෙයා මේක තමයි ඊගාට මේ මේකට තමයි මේ මේ කියාගෙන එන්න හදන්නේ කියලා. දැන් උඹ දෙන්නේ මම බන කියනකොට දන්නවා ඊගාට මේ නිදර්ශනේ තමයි දැන් දාන්නේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට දැන් දිබ්බසෝත පහළ තුන් හතර දිනක ඉන්නවා ඕක දුරන්ත අතනක් කියලා තියෙනවා කියනවා. ඔතෙන්දි මේ නිදර්ශනේ තමයි කියන්නේ කියන එක දන්නවා. මේ යනකොට කේල් ගහ කන්නද පොල් ගහ කන්නද යන්නේ කියන එක කියන්නේ ඕනෑමට වැඩිය බනහලා. ඒක නිකන් දිබ්බ සෝත වගේ තමයි. මේ මේ යන ට්‍රක් එකේ ගියාම ඊගාවට එන්නේ මේක තමයි කියලා විතක්කේ ආවනම් තම වචන බිඳලා නැත්නම් ඊට විචාර මෙතෙන් තමයි යන්නේ කියන එක වගේ ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ අපිට පෙනුනට ඒක පාට වචන කතා කරුවයි කියලා මේ පිටිපස්සෙන් සකස් කිරීමක් නළු නිලියන් ඇඳලා වෙස් ගන්නලා තමයි ඇවිල්ලා නටන්නේ. හොඳයි අපිට ලිඛිත ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න ඉච්චරයි. චේතනාවක් නැතුව සිදුවෙන දේවල් වලින් කර්ම රැස් කරන්නේ නැහැ කියලා චේතනික කියලා. දැන් භාවනා කරගෙන යන අවස්ථාවනදී අපිට නිතැතෙන්ම ගලා එන සිතුවිලි තියෙනවා. ඒ සිතුවිලි අචේතනිකද සචේතනිකද කියලා දැක්කන. අචේතනික සචේතනික දැනගන්නද? එමය. ඒ ඒක ඉතින් මම දෙවන්නේකට කරන්න බෑ. ඒක දෙවන්නේක Taman තමයි දැනගන්න ඕනේ. ඒක හිතනවද හිතෙනවද කියලා. ඉබේ හිතුවේලා නිකන් පාවෙලා මගේ යන සිතුවිලි. ඒකවලින් සචේතනික අචේතනික ප්‍රශ්න නැහැ. නෑ. අයි වයි බේසිතෙන් කියන්නේ හිතන්නේක් නැති හිතවිලි වගේ. අපේ හිතවිලි 99%ක්ම ඔච්චර තමයි. අපි ඒවට තමයි කනගාටු වෙන්නේ. ඕකෙන් තමයි පශ්චාත්තාප වෙන්නේ මට මෙහෙම හිතුණා, අර එහෙම හිතුණා, මෙහෙම හිතුණා කියලා. ඉතින් මොකද කරන්නේ? මම මොකද කියන්නේ මයික් එක ගන්න කියලා තමයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන්නේ ඒ එන ගලා එන සිතුවිලි උපාදානය කරන්න එපා කියන එක මම මගේ කියන්නේ. එහෙමද ඔබ වහන්සේ කියන්නේ? ඔව් ඇත්තටම උපාදානය කරන්න ඉස්සර වෙලා අපි මූලධර්ම වශයෙන් තේරුම් ගන්න ඕනේ චේතනාම්බිකවේ කම්මං වදාන. මේ අචේතනිකව සිද්ධ වෙනවගෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. ඉතින් කර්ම රසෙන් නැති එකේ මේ කර්ම රසෙයි දෝ නැද්දෝ කියලා සැකකරණ්ඩයි. ඇයි මේ වගේ සිල් අරගෙන ඉන්න මට මේ වගේ පාහර හිසිරි පහල වුණා කියලා සද්ධාව කඩා ගන්නයි ගියොත් එව්ව අකුසන්නේ. ඊට පස්සේ ඉතින් දිගටම එව්වට ගෙවන්න ඕනේ. ඕකට තමයි දවස ගත වෙන්නේ අපි. මේ අහ කියන මොකද්ද එකක් හින්දා. ඒක ඔඩොක්කේ දාගෙන කනවා කනවා කියලා කෑ ගහනවා. ඉතින් බුදුහාම මොනව කරන්නේ? ඒක පොඩි කාලේ ඉඳලම එහෙමනේ කුරුදලාගෙන ඔය අපිට එන සිතුවිලි හිතන ඒවා. එහෙම කියන්නේ අපිට පොඩි කාලේ ඉඳලා දැන් තමයි අපිට තේරෙන්නේ මේ ගලා එන සිතුවිලි සමුදායක් තියෙනවා. නමුත් මම ඒක ගණන් ගන්නේ නැත්නම් මම මගේ කියලා ඒක මගේ නොවන විදිහට සලකන්න පුළුවන් නේද කියලා. ඔය ඒක ඒ පුද්ගලයාට පුළුවන්. ඒ පුද්ගලයාට කියත හැකි මම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා චේතනාවක් නොවන නම් කර්ම නැහැ. ඒ නිසා මම මේක මම කරන දෙයක් නෙවෙයි. හැබැයි මා තුලින් සිදි වෙනවා කියන එක මම පිළිගන්නවා. ඒ නිසා මම මේකෙන් main thing is not to worry. ප්‍රධාන දේ තමයි කරදර වලට ගන්න දේ. ඒ නිසා මම මේක හේතුවක් කරගන්නවා කරදර නොවීමට. ඒ නිසා මට ලොකු සාන්තියක් තියෙනවා. ඉතින් ඒකට තමන්ගේ කිට්ටුවන්ට කියාවේ මෙයාට කොච්චර කිව්වත් ගණන් ගන්න නැහැ, කැක්කුමක් නැහැ. ඉතින් මේ මිනිස්සයා ඒකට බැහැවනවා. ඉතින් ඉතින් ඒ නිසා කීයත හැකිද ඒ ආයෙනම් කපන්නේ මම මගේ කියා ගන්නම් කිය. ඔයා කියන හින්දා මම මගේ හිතුවිලි මගේ කිය. මොකද කරන්නේ කල්ලන්නේ නැහැ දැන් ඉතින්. ඉතින් ඒ ඒගොල්ලෝ තැළුණා. ඒ නිසා දෙවෙනෙකුට අදාළ නැහැ මේ කතාව. ගමන්න තේරෙනවා මේ වචන කිව්වට, මේ ක්‍රියා කිව්වට, මේ හිතවිලි කිව්වට මෙව උඹෙත් නෙවෙයි, උඹට අයිතිත් නැහැ. මේව සුද්ධ කරන්න හරි, මේව කෙනෙකුට ගහපා දෙන්න හරි යනකොට ඒ අනුන්ගේ බිස්නස් එක නෙමෙයි කරන්නේ. හරි අයිති නැති දෙයක් නේ. ඉතින් ඊට පස්සේ එහෙම කරන ලෝකෙක අපි ජීවත් වෙනකොට අපි ගණන් නොගෙන හිටපම මිනිස්සු ගියයි එයා කියපු දේවල් එයා ගණන් ගන්නේ නැහැ. කරපු දේවල් එයා ගණන් ගන්නෑ. හිතන දේවල් ගණන් ගන්නෑ. ඉතින් ඔහොමනම් අපිටත් බුදු වෙන්න පුළුවන් කියලා. අපිට රහත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිකම්ම නිකන් rahat විලක් නෙමෙයි මේක සෑහෙන දුරට මේක ධර්මයේ හදාarලා භාවනා කරලා මේ සංස්කාර මට්ටමේදී කාය සංකාර වචී සංකාර මනෝ සංකාර සංසිද්ධ වීමට උත්සාහ කරනකොට තමයි තේරෙන්නේ ඉබේ වෙන දේවල් වලින් සාමාන්‍ය වෙලාවට වගේම පිරීලා තියෙන මේ. අනේ එදාට තේරෙනවා මේ කරනවා කියන නිසා අර ඔක්කොටම වග වෙලානේ දැන් තියෙන්නේ. නිසා බුදුහාමුදුරු කියන ඔබ නොකර අතහැරපන්. නැත්නම් නොකිරීමට උත්සාහ කරපන්. ඒසොට කරන හිතලා කරනවටත් වැඩිය කරන දේවල් වලින්ම පිළිලා. ඒසොට මේ කවුද මේ මේ කාගේ න්‍යාය පත්‍රයට ආවද මේවා? කාගේ ආර්ධන පත්‍රයට ආප් නෑද මේ? කාගේ මේ මේ මේ අමුතුද? මේ ගේ කාගේද? මේක මේ සෝම් පිටියක් ආයේ. එක එකනගේ විනීගෙනක් දානවා, හිවල්ලු වෙනවා, ප්‍රේතය වෙනවා, යක්ෂ වෙනවා. මේ ඔක්කොම මගේ කියාගෙන මල කෙලියයි ඇත්තටම යදී මරණ පුත්ජනයාට මේ බුදුහාමරන්න වැඩිය වඳින්න වටි. ඇයි අප්පා උදේ ඉඳලා බුදුම ඇදිල්ලක් නේ අදින්නේ. අවල් මගුලකට ආව දැන් බුදුරජාණන් සහන්නගේ කරපු ශ්‍රේ වේදිකා උන්වහන්සේ බේරිලා කිසි ප්‍රශ්නයක් නැහැ. වැන්දත් එකයි නැතත් එකයි. නමුත් මේ පුතත්ජනේ බුදු අම්මේ උදේ ඉඳලා අදිර ඇදිල්ලා කේමදුවට ළඟ ඉන්න ඔක්කොගෙම ගන්නවා. මේ බලනකො මගේ තියෙන ඔයත් ගා ගන්නවා කියලා. ඉතින් අපිට කියන්නේ හා හා හොඳයි හොඳයි හොඳයි ගාන්නේ කියන එක තමයි තියෙන්නේ. අම්මපා මදි මේ සලකනවා පුතත්ජනේකට. කිට්ටුව කියන්න දෙන්නේ නැදෝ විල්ලක් මොකක්වත් ඔක්කොම අර යකඩ යකඩ පෙරේ යකඩ පිස්සෝ යකඩ ඔක්කොම එල්ලගෙන ඇගේ ඉල්ලගෙන ඉන්නේ. ඒ වගේ නිකන් කාන්දම් කැල්ලක් වගේ. පාරසීනේ අකඩ ඔක්කොම හදනවා. ඒක ලියලගෙන බලන්නකො හරි බරයි. පුදුමාකාර බරක් තියෙන පුදුමාකාර. අර ගල්දුවේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඒ ස්ථානෙක ඒ ස්ථානේ වෙන තැනක ප්‍රශ්නයක්. අපි ලෝකෙ හිටපු කේමනන්ද සාන්තය හරියට පුදුමාකාර දේ නීචර වැඩ කරන කෙනෙක්. ඒ වගේ නේද හරි පිරිසිදුයි වැච. ලියන ඒවත් හරි පිරිසිදුයි. උගතෙක් නෙවෙයි. හැබැයි උන්වහන්සේ කියන උගතෙක් නෑ කියලා නමුත් 1900 30 ගණන් වෙනකොට 10 වෙනි පන්තිට ඉගෙනගෙන තියෙනවා. එනසම් පොඩ්ඩක් එහාට ගියා නම් මොනිටර් විභාගේ පාස් වෙනවා. පාස් වුණා නම් ඉතින් ඒ කාලේ හැටියට අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් නැත්නම් අතර වෙන්නේ. ඒ කොහමද ඉස්කෝලේ ගුරුවරයෙක් එක අප්සෙට් එකක් දීලා දීලා නැහැ මෙයාට මොනිටර්. ඒ පස්සේ තරහ වෙලා මේ මේ කියන්නේ අද කියන්නේ පහදඩිය ඇවිද්දා කියලා කියන්නේ. පහදඩිය ඇවිද්දා ලංක හැමදාම පයින් ඇවිදලා තියෙනවා ඊට පස්සේ. ඉතින් ලොකු සාම ඉතින් පණ්ඩිත සංසාර කියලා දෙනවා ස්වාමීන් වහන්සේ අසවල් තන ස්ථානේ මේ ප්‍රශ්නයක් තියෙනවලු මට ආරංචි වෙච්ච පැත්ත මේකයි කියලා. ඊට පස්සේ පණ්ඩිත සංසාර ඇවරු නම ඒ නමල කෙදිරි ගන්න ලෙඩේට මේ නම කෙදිරි ගන්න මොන ලෙඩේටද කියලා හවුවා. ඒ ස්ථානේ ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ මට කියන ওই නමට ප්‍රශ්නයක් නැහැ. ওই නම මොකටද මේ කිත්‍රි ගන්න? මොකද කේමන සාදේ සාමාන්‍යයෙන් කිසිම දවසක වෙන කෙනෙක්ගේ දෙකට අත දාන්නේ. ඒක පන්දි සාදේ හොඳටම දන්නවා. ඕන තැනක ට්‍රස් කරන්න පුළුවන්. මේ කරපන් කිව්වොත් අනිසංස කියන්නේ කරනවා. කද්දාකවත් නැහැ ට්‍රක් එකෙන් පිටපයින්. අර ස්ථානික ප්‍රශ්නයකට පන්දිසාවේ දන්නා මේ මොකක් හරි මේ යකාන මේකේ කනෙක්ෂන් එකක් තියෙනවා කියලා. ඒක කියන්නේ කිව්ව නම ඒ නමල කෙන්ද්‍රී ගන්න ලෙඩේට. දැන් ওই නම කෙන්ද්‍රී ගන්න මොන ලෙඩේටද? ඉතින් අපි හිතනවා මේ මානසික හිත සුව පිණිස සේරම වෙස්ටඩ් ඉන්ටරෙස්ට්. දෛවෙන්වත් නෑ අනුකම්පාව. දෙයයන්ාසික නෙවෙයි. මේ ආරයට සැප වෙනස මෙයාට සැප වෙනස mind your business. අත්ත තිබ්බොත් 33000 බුල වගේ තමයි. 66000 තමයි. ඒ නිසා කියන්න තියෙන මට බෑ බැරිකමට මම මේ ටිකවත් කරගෙන ඉන්නේ මට අනුන්ගේ බලන්න දෙයක් තියා. අපැතිතිය කිරිපන්න කියලා මිනිස්සේ ඉතින් හරක් දෙන්නෙත් බලාගෙන ඉන්නවා. ඉතින් හරක් කොනච්ච මිනිහාට තමයි යන්නේ බඳලා නැහැ. ඉතින් අපේ හැම වෙලාවෙම ප්‍රතික්‍රමණය බලපන් දැන් කෙසුත් පැහිලා බඳින්න දිනවා. අනේ නැන්දම්මා මේ හරප්පස් දිනවල කන්න දෙන්න බැරුව ඉඳදී කොහොම ගෑණියක් ගන්නද කියන්නේ. බලන්නකො උදේ ඉඳලා හැන්ද යනකම් නියරෙන්නේ. කොච්චරවත් මං තමයි ඉතින් කොහොමද නැන්දම්මා ගෑණියක් අරගෙන? හොඳට හරි නරකට හරි. ගත්තේ නැහැ. ඒ වගේ මේක කියනකොට මේ ටිකවත් කරන්නේ අමාරුයි. මේ අනුණ්ඩ සුපතිජ්ජ විනිත හෝ ඒ සීලෙකින්ම තියෙන්නේ මොකද්ද ලෙඩක් නැතුව ගාන කේන්ද්‍රියා බුදුහාමුදුරණන් ගණන් ගන්නෙම නේක උම්මත්තකයකට සලකනවා නමුත් කාටවත් බෑ සත්පුරුෂයට උදව් කරන්න. ඒ වගේම තමයි Tamanට අදාළ නැති නැත්නම් මගේ හිතට හිතෙනවා. ඉතින් වදේ මම මොකද කරන්නේ? ඉතින් બોලේ මම මොකද කරන්නේ? ඉතින් හිතවිල්ල මට ආදාන බොහොම කැතයි, බොහොම තුච්චයි, බොහොම පාහරයි. එහෙම නැත්නම් මට ගැළපෙන්නේ නැතරම් උසස්. නමුත් මේ පහළුගේ වළම්බෙදින හිතවිලි නම් මේ උසස් හිතවිල්ලක් මට ආවා කියලා නම් වෙද්ද හෝ පහත් හිතවිල්ලක් ඇවිල්ලා කනගාට වෙනවා කියන්නේ ඕන්න ඕක තමයි කෙලස් කියන්නේ. ඔච්චරයි කෙලස් වල නිර්වචනය. Taman කරා පැමිණෙන දේ Taman දන්නවා. ඉතින් ඒක නරක නම් ගුටි ගැවට ප්‍රශ්න නෑ. ඇයි ඇයි මගේ මගේ මම සම්බන්ධයි. ඒක මාජි වචනයක් කියවිලා තියෙන. ඒ මනුස්සයාට ඉන්ටෙන්ෂන්ලි දැනගෙන කියලා තියෙන. ඒ මනුස්සයාට හිතට දිලා තියෙන. ඒ වුණා මම එක්ක සමාව ගන්න නැත්නම් කඹුල් පාරක් කඩනවා. මං කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ අනුන්ගේ සීනි කිරන්න කියලා වචන කතා කරලා ඒ මනුස්සය තරහ වෙලා ඊට පස්සේ අපි ජස්ට් කියන්න හදන නෑ නෑ ඔයාට කියන්නේ මේ ගෙඩිය අරක නිසා ගෙඩිය ඔයාලට තරහ වුණාට මට කරන්න දෙයක් නෑ මොකක්වත් ඕනේ දැනගන්න ඕනේ අපි අපේ ගෝචර භූමියෙන් පැනලා අපේ ආරක්ෂක භූමියෙන් පැනලා පෘථජ්ජනයට ගෝචර භූමිය මොකන්ද? අල්ලපු gedara ඉදම මොකද්ද කියන එක දන්නේ නැති මනුස්සයෙක් තමයි පෘථජ්ජනය කියන්නේ. එයාට තේරෙන්නේ හිතනවද හිතෙනවද? කරනවද කෙරෙනවද කියලා. කරනවට කෙරෙනවට දෙකටම වග වෙනවා. ඉතින් ගමනට දරා ගන්න බැරි බරක් අරගෙන ඉතින් අහල පහල ඉන්න අයට කියනවා අයියෝ කිසි කෙනෙකුට කැක්කමක් නැහැ. මේ මම මේ විශාල බරක් අතගෙන දුවන්නේ කියලා. ඉතින් මොකද කරන්නේ? කොහේ හිටියත් එයාගේ හැටි එමය. ඒ නිසා වැඩිබර ගමනට බාධායි කියලා පෞල් සංවිධානෙමුත් කියනවා. මම බොරුවක්ද කියන්නේ ඔය පාස්ටර්ල ගහලා තියෙනවා මං කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් ඇසට ගෝචර වෙන්නේ ගෝපේ පිළිකුවට ඒක මාට විතරයිනේ. වර්ණ සංතහට දෙක වර්ණ සං වර්ණ සංතහන දෙක සටහන පේනවා වර්ණේ පේනවා. වර්ණ සංතහන දෙක තමයි ඇහැට ගෝචර වෙන්නේ. ඒක සංඥා දෙන සයි විඥානයයි සයි විඥානයයි සයි විඥානයයි වේදනාව ස්පර්ශයෙන් වේදනාව. ඒ සංඥාව කියන්නේ සංඥා මේක මේ සුබද අසුබද මේක අර සතහන රූපේ සහ සතහන පෙන්වන එකෙන් සම්පූර්ණ කරලා ඒක gediyak වඩපත් කළ දෙන්න සංඥා මේක ඊයේ දකපු කෙනෙක් ඔයලාට එනවනම් ඔයා තමයි එන්න ඕනේ කියලා අර අර සතහන සම්පූර්ණ ලේමස් පුරවල හදලා දෙන්නේ සංඥාව තමයි ඒක ඒ අර තුන එනකොට ඒකේ කියනන් සාධාරණ සිතුවිලි පහක් කියන්නේ ඒ කියන්නේ සබ්බචිත්ත සාධාරණ එතකොට සංඥාව එන්නේ කොයි වෙලාවද? නෑ ඒකෙදී මේ රූපේච පටිච්ච චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥාන තින්න සංගතිපස්සෝ පස්සපච්ච වේදනා යං වේදේති තං සංජානාති. ඒකෙදී ඒක ඒක චේන් ඇක්ෂන් එකනේ. නමුත් හරි ලස්සන වැඩක් තියෙනවා ඒ සම්බජිත් පාදාන සම්බජිත් සාධාරණ කියන කතාව කියනකොට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර පිය ස්පර්ශය සිද්ධ වෙනවා. ඒකට වේදනා, සංඥා, චේතනා, මනසිකාර. ඒ අභිධර්මය කියන. අනිත් පැත්තට තියෙනවා වේදනා, පස්ස වේදනා, සංඥා, චේතනා. චේතනා, පස්ස වේදනා, සංඥා, සංඥා, මනසිකාර කියලා චේතනා මුල් කරගෙන ඒත් එක්කම දෙවෙනි චිත්ත වීතියක් දුන්නා. ඒකෙදි චේතනා මුල් වෙන්නේ. මේකෙදි කිට්ටුවකට අල්ලන ඔය කටුකුරුන් දෙසාංශේ මුගක් වෙලාවට කිවිදි ගන්න කැමැති චේතනා මුල් වෙලා යන පංචපච්චමක පංචමක ධර්ම. නමුත් අභිධර්මයේ කියලා කියන්නේ පස වේදනා සංඥා චේතනා මනසිකාරය. ඉතින් ඒකෙදී අපිට තේරුම් අරගන්න තියෙන්නේ අපි කතා කර කර ඉන්නවා. නැත්නම් අපි ආනාපාන සති භාවනා කරගෙන ඉඳද්දි සක්මන් කියමුකෝ. සක්මන කරලා කෙලවරට යනකොට ඔන්න කුරුලෙක් පියමනවා. ලස්සන වර්ණ පො. එතකොට අපේ අර කාය විඥානේ තිබුණ හිත එක පාට චක්කු විඥානට යනවනේ. චක්කු විඥානට ගිය ගමන්ම ස්පර්ශය නිසා වේදනා, සංඥා, චේතනා, මනසිකාරය යනවා. හැබැයි අපි දැන් වෙලා තියෙන්නේ සක්මන් කර කර හිටපු කෙනා නැත්නම් කාය විඥානේ තිබුණ හිත චිත්තක්ෂණයකට පිටපැන්න චක්කු විඥාන වශයෙන්. ඉතින් එතනදී මේ යෝගාවචර කල්පනා වුණොත් දැන් ට්‍රැක් එකෙන් පැන්නයි කියලා. එයා නැවතත් කාය විඥාණයට ආවනම් මේ ආපු පස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මේ එක චිත්ත වේගිය කරගෙන ගිය සතියට බාධාවක් කරන්නේ නැහැ. කලිමුත් තිබුණ සතිය මේකෙන් පස්සේ සතිය. අපි හිතමු මෙයාට මේ ඇහැට ගිය හිත හිත පිට යාමක් අකරතැබ්බයක් කියලා මෙනෙහි උනේ නෑ මේ දකින ඒ දැකපු සතා දැකීමේ ආසාව නැත්නම් පහළ වෙනවයි කියලා දැන් සක්මණ කඩනයි කියන එක මතක නෑ යාට. රූපේ බොහොම ආකර්ශනීය නම් එතකොට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය දුවල ඊගාව පහළ වෙන්න තියෙන චිත්ත විදි මම මේ නිකන් ප්‍රස්තාර කරන්න හදන්නේ ඒකට මුල් වෙන්නේ චේතනා. ඒක දෙවෙනි සැරේ. දෙවෙනි සැරේට අනට චේතනාව නිසා වේදනාව පහළ වෙන්නේ. ඒක නිසා දෙවෙනි සැරේ සතා දකලා නෙමෙයි වේදනාව පහළ වෙන්නේ. සතා ගිහිල්ලා මෙයාගේ චේතනාව දිගේ දුවනවා දැන් හිතවිලි. ඒකෙදී ප්‍රകൃතිය නෙමෙයි දකින්නේ. දකින්න කැමැතිද? එකම සතා තමයි සමහරට වෙන්නේ අලුත් සතෙක් විදියට. නැත්නම් අලුත් සතා එකම සතා විදියට පේන්න පුළුවන්. මොකද දෙවෙනි චිත්ත විජය දුවන්නේ Tamange ලෙවුමේ. දැන් යන්නේ හිතේ දැකපු දේ. එහෙම නැත්නම් අපි කියනවා මතකයෙන් මතකයෙන් ලයිබ්‍රරි ෂොට් වලින් දැන් මැගසින් එක දුවන්නේ. ප්‍රകൃතිය නෑ. අන්න ඒ වෙලාවට ඒගා කයාට කිව්වොත් එහෙම ඔබ සක්මන් කරන්න තියෙන යකෝ කියලා හට වැඩක් නෑනේ මම මේ ප්‍රകൃතියේ ඉන්නේ. ඒ හිටියත් සත්‍ය මේ හිටියත් සත්‍ය කියලා එයා තර්ක කරන්න ඉඩ තියෙනවා. මොකද එයා දන්නේ නෑ මේ වෙනකොට චේතනා මුල් වෙනකොට ප්‍රകൃතිය නෙමෙයි ඉන්නේ. හැබැයි ප්‍රകൃතිය කියලා තමයි හිත පෙන්වන්නේ. මොකද පටන් ගන්නකොට පස්සේ වේදනා සංඥා චේතනා වෙන තමයි ගියේ. ඒ අනුව කාය සංස්කාරයට යන්න දෙ කාය විඤ්ඤාතියට යන්න දෙන්නේ නැතුව කාය විඤ්ඤාණයට යන්න දෙන්නේ නැතුව මේ චක්ක විඤ්ඤාණය දෙවෙනි හිත පහළ කිරීමට නම් චේතනාවක් එන්න ඒ චේතනා කුරුල්ලගෙන් ආපු වර්ණ සංතානේ නෙවෙයි. කුරුල්ලගෙන් ආපු වර්ණ සංතානේ දැක්ගන්නේ නැති ලෝභකම විතරයි තියෙන්නේ. ඒක විශේෂ දෙයක් කියලා දකින නිසා දෙවෙනි සැරේට පහළ වෙන්නේ චේතනා මුල් කරගත් එක. නිසා කටුකුරුද ස්වාමීන් වහන්සේ කියනවා හරියකනම් අපිට ගොඩක් වෙලාට ඉන්නේ චේතනා මුල් කරගත්ත එක ඒක මායාවක්. නමුත් චක්කුච්ච පරිච්ඡ රූපේ චුප්පජ්ජින විඥාන ඒ ක්‍රම හැටිනොන පස්සෙම තමයි මුල් වෙන්නේ. හැබැයි එකවරයි පස්සේ මුල් වෙලා වැඩේ දුවන්නේ. ඒකෙන් ට්‍රිගර් ඔෆ් වෙන එක විතරයි වෙන්නේ ඊගාව සැරියට යන්නේ අපේ රුචිය. ඒ නිසා ඔබ බලන්නේ ඔබට බලන්න කැමති දේ. But you see that you are බලන්නේ බවටපත් වෙන්න ඕන උඹ සක්මන සක්මන් කරන්න කියන එක පාවා දෙන්න ඕන. සක්මන් කරන්න එක බවටපත් වෙන්න ඕන බලන එක පාවා දෙන්න ඕන. ඒක ස්පර්ශයනෝ නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒක චේතනාවනෝ සිද්ධ වෙන්නේ අන්තිමට බannකොට කවුරු නූල් ගසනවද මොකද්ද මේ රූකඩේ නටන්නේ මොකේ යනවද කියලා බැලුවොත් පුරුදු කරපො නැති මනසට මොන්නම විදියකින් කියන්න බෑ මට ඕන දේ කරනවායි කියලා. නැත්නම් මේ කරන දේ තමයි මට ඕන වෙලා තියෙන්නේ කියලා. හැබැයි කැතම දේ තමයි එහෙම කෙලුණාට පස්සේ ඒකට හේතු කරුණු දක්වන්න ගියාම බුදුම් මේ කියන පචකන්දරා. දැන් හොඳටම වරද්දගෙන තියෙන කවුරුන මොකද්ද ඔය කරන්නේ කිව්වොත් මේ මිනිස්සයා දෙනවා විස්තරයක්. බුදුමා කරකා කිතු ගහේ ගිය මිනිහා ඉදෙන උත්තරේ තමයි. මොකද යකෝ කිතුල් ගහන්නේ මම මේ රාළමේ තනකොළ තියනවා බලන්න කියලා යකෝ කොහෙද යකෝ ඕකේ තනකොළ ඒකනේ බහින්නේ අද පත්තරවල හැම තැනම හැම වැඩි හිටියෙක්ම ඒකට කියන්නේ adult psychology reasoning කියලා සෙල්ලමක් තියෙනවා අපිට අපිට ඕන පිස්සුවක් කෙලිනවා කෙල්ල ඉවර වෙලා සාධාරණීකරණය කරනවා අයියෝ ආයෙත් ඒක හොදලා ගන්න දෙයක් නැහැ වැඩි හිටිය හැම කෙනෙක්ම කියනවා ඒ මට අයිතියක් තියෙනවා මට තියෙනවා ඒක විටෝ එක විටෝ එකක් නිෂේධ බලයක් මම කියනවා. නමුත් බලාගෙන මාසට වෙනවා පතපැත්තේ එළියේ. සීගිය දැකපු කෙනාට වෙනවා පතපැත්තේ එළියේ මේ කියන කතාව වලට ඒ නිසා බලය ලැබුණාට පස්සේ මිනිසෙක් හේතු කරුණු දක්වන්න ගියාම මොනර නටනවා වගේ තමයි. පිල් වීදන්න වීදන්න එක පුලියේ පිල් ටිකෙන් වහලා තිබ්බනම් හොඳයි. අරක විස්තර වීදන්න වීදන්න වෙනකොට මේක බලයත් එක්ක වෙන සෙල්ලමක් තියෙනවා. බලය ලැබුණාට පස්සේ මම කියන දේ මම කියන මම දක්වන හේතු දැක්වීම නීතියක් බාඩපත් වෙනවා. ඒක ලීගල් ලැන්ග්වේජ් එකක් වෙනවා. ජන්මිසුණු කරන දෙයක් නෑ. තියා බොහොම ලස්සන දෙන හැමදාම පත්‍රයේ තියෙන හෙඩ්ලයින් එක කියවලා බලන්න. කරලා තියෙන වැරදි කොච්චරද ඒක ආරසා කරන්න දීපු හේතු කාරණා දිහා බලනකොට ඒක ඉතින් කවුද රැවටෙන්නේ? රටක් රැවට්ටුවත් ඉස්සලා Taman රැවටිලා ඉපය තව කෙනෙක් රවට්ටන්නේ. ඒ නිසා අඩු ගන්න අපි යාළුවන්ට කියලා දෙනවා මම මේ විදිහට රංගපානවා නම් මට කර්මා කරලා උඹ ආදාසයක් වෙන. මට කණ්ණාඩියක් වෙන. මොකද ඇබ්බැහියට අපි කරන්නේ රංගපාන එක තමයි. ඔව් අපි කල්යාණ මිත්‍ය අම්මට කරන්න බැරි තාත්තට කරන්න බැරි ගුරුවරට කරන්න බැරි දෙයක් කරන්න පුළුවන්. එයාට පුළුවන් මේ ප්‍රතිවේක්ෂාවක් ඇති කරලා දෙන්න අපිට. මොකද අපි යාළුවනේ. ඒ යාළුවට තියෙනවා ගුරුවරට වැඩිය මේ පොලිසියට වැඩිය මොකද්දෝ කිට්ටුකම. ඒ නිසා අපි යාළුවා තෝරන්න ඕන කල්යාණ මිත්‍රෙක්ම අපේ කරන දේ අපිට නැවත පෙන්වා දෙන කණ්ණාඩියක්. ඒකල කියන්නේ උඹත් මේ විදිහට යම් වෙලාවක රඟපාන්න આવොත් මම මගේ යුතුයකමක් විදිහට කියලා දෙන්නම් කියලා. ඒක නිසා ඔය මේ අපේ තේරවාදීවකට බොහොම ප්‍රසිද්ධ බොහොම උපහාසාත්මක සිද්ධියක් තියෙනවා. සිද්ධියක් කියනවා ඒ කියන්නේ මිනිස්සු ඔය දෙන ලස්සන උත්තර දිහා බලනකොට ඒකේ පැහැදිලි බොරුව තියෙනකොට තමයි ඒක බොහොම රසවත් වෙන්නේ. ඇත්ත ඉච්ච රසවත් නෑ. ආම්සු කෙනෙක් ගිහිල්ලා උපාසකම්මත් එක්ක අනවස්ත්‍ය සම්බන්ධකමක් පවත්වනවා. පවත්තල ඉවරලා ආන්දරම් පිට වෙනකොට මේ අඳිනේ මොකද්ද සිවුර දාලා යන්නේ ඇඳ උඩ පාතකම්මගේ ධාරියේ සිවුර කියලා හිතාන ඇවිල්ලා ඇඳගෙන බුදිය ගන්න. බුදිය ගත්තට පස්සේ මතක් වෙනවා පාන්දරම අද මේ මේ අරුණට කලින් දායකයා එනවයි කියලා තියෙනවා. එතකොට දඩබඩ ගාලා ඇවිල්ලා අර කැඳගෙන ඉවලා සිවුර මේ කරුවලේම හාමුදුරු මිදුලත් වයින්කොට දායකයා එනවා ප්‍රධානම දායකයා. දකින්නොත් නිල් පාට සාරියක් ඇඳගෙන හාමුදුරු අතු ගන්න. මේ මනසේ ඇද්ද දෙක පීලා බලනවා මේ ඊට පායලා නැතිවම මොකද කියලා. ඒක ලහනවා හාමුදුරනේ මේ නිල් පාට සාරියක් ඇඳගෙන හාමුදුරේ බලනකොට වැඩි තක්කේ. ඊට කියලා අහනවා උඹ උපාසක මහත්මයා මේ නීලපටක දර්ශනය කියන එක දැකලා නැද්ද කියලා අහනවා. ඈ හාමුදුරනේ. දැක්කෝ ඒකනේ කියන්නේ දන්නේ නැති විනේ කියලා හිතපන් කියනකොට අහපන් කියලා හිතගෙන ඉදලා අල්ලගෙන ගාථා සලෝක 60ක් කියනවල නීලපටක දර්ශනය කියන්නේ මේකයි කියලා. අන්තිම උග්‍ර ව්‍යාකරණකින් දෙන්නේ සලෝකේ. ඉතින් අර මිනිස්සු හිතන අපි මේ මේ ආම්තු හිටගෙන සලෝක 60ක් කියන්නේ මොන තරම් දැනුමක්ද? ඔන්න ඔය කෙලිකාරින්ගේ වැඩ හැම කෙනෙක්ගේම වැඩවල තියෙන්නේ කරනකොට ඕන දේ කරනවා. ආවුණාට පස්සේ දින නිදහසට කාරණා දිහා බලනකොට ඒකේ මේ වචනේ වෙන්න තියෙන පාරකම් තේරම සිද්ධ වෙනවා. නමුත් ඔය හැම අද ජනමාධ්‍ය යුගයක අපි ජීවත් වෙන්නේ අද තියෙන ইনফরমේෂන් ටෙක්නොලොජි එක ඔය හැම තැනකම ඔය කවුරුත් ඔය හරි අනුකම්පාවෙන් කරුණාවෙන් ඔය තොරතුරු දුන්නට කද්දාකවත් වෙච්ච දෙ නෙමෙයි කියන්නේ. ඒ කටියට දේශමාන වාසිය ලබන්න පුළුවන් කාරණා ඉදිරිපත් කරන මිසක් පොඩ්ඩක් හැඩ කරනවා. අර එක මිනිහෙක් කියනවා මේ BBC එක කිව්වලු රජිනිගේ අම්මා මේරි බිෂව ඉන්න කාලේ. වයසයිලු හොඳට මේ ජනමාධ්‍යයේ ගිහිල්ලා මිනිස්සු හම්බෙලා පාරදී ඉන්ටර්විව් කරලා මේ මේරි බිෂෝ අවුරුදු 100 සම්පූර්ණට රත්තු මොකද කියන්නේ කියලා අහන්නේ කියලා. දකින දකින හිතන ඔය ගෑණි කවුද අපි දන්නේ කවුද? උන්න නම් අපිට වැඩ තියෙනවා කියනවා දෙන දෙන එක නම් මයික් එකට කියන්නේ ඕකලු. ඉතින් ඊට පස්සේ යා ගිහිල්ලා ඩිරෙක්ටර් කතා කරලා කිව්වලු මිනිස්සු මේ මිනිස්සු අඳුරන්නේත් නැහැ. අඳුරන මිනිස්සු බයිනවා කියලා. ඊට පස්සේ කිව්වලු එහෙම කරන්න බෑ. ඔබ කියපන් 98%ක්ම මේ මේ මේරිබිසෝ ගැන හැම කෙනාම බොහොම සතුටින් ඉන්නේ අනේ හරි සන්තෝෂයි අවුරුදු 100ක් ගත වුණයි කියලා කියන්නේ කියලා ආටිකල් එක ලියන්නේ කිව්වා. ජර්මන්සකෝලදී මට කියපු දේ තියෙන්නේ 90ට නෑ නෑ සත්‍ය උනත් පොඩ්ඩක් ඇද කරලා ගන්න වෙනවා කිව්වලු වෙලාව හැටියට. ඌ ඊට පස්සේ BBC එකෙන් අස්සලා. අස්සෙ නැතු ඉන්න බෑ. ඒ ප්‍රොජෙක්ට් එක දෙන්නේ මයික් එක දුන්නාට පාරේ ගිහිල්ලා ඇහුවට ඔට ඕන දේ කියපන්. ඒ කියන දේ විතරක් උස් කරලා පෙන්නනවා. ප්‍රകൃතිය දෙන්නේ ඒ වගේ තමයි අපිටත් අපේ රාගයේ කුප්පන, ද්වේෂයේ කුප්පන, මෝහයේ කුප්පන මොනවා තිබුණත් අපි ඒකට පුදුමාකාර විදිහට හේතු කාරණු දක්වනවා. නමුත් මේ හැම හේතුකම වෙන්නේ තමන්ගේ අර්ථ සිද්ධිය නැසෙනවා, තමන්ගේ සුබ සාධනේ නැසෙනවා. හැබැයි මේ වෙලාවේ අපි තර්කයෙන් ජය ගන්නවා විතරයි. බොහොම ලස්සනට ප්‍රසන්ටේෂන් වලින් ජය ගන්නවා. නමුත් මතක තියාගන්න ඕනේ ප්‍රසන්ටේෂන් වල ජය ගන්නයි අවශ්‍ය කරන ඕජාවේ එන්නෙම කාරණා තුනක් නිසා තණ්හාව නිසා මාන්න නිසා දිට්ඨි නිසා නැත්නම් රාග දෝෂ මොහ නිසා. These are your projects, ඔය reports, ඔය feasibility reports, ඔය සියරගෙම තියෙන්නේ කල්ලාතු සැලසුම් කරලා තියෙන මේ දේ වෙන්න ඕනේ. වීම සඳහා සුදුසු වෙන සාධක ටික උප්පල උලුප්පල පෙන්නනවා නැති සාධක ටික පැත්තක දාන නිසා ලොකු සාංශ කියලා දුනා මම මැරුණාට පස්සේ මිනිස්සු ගොඩාක් මං ගැන බොරු කියාවි. ඒ නිසා මම මගේ ස්වයංලිඛිත චරිතාපදානේ ලියනවායි කියලා. එතකොට ඒකට බොරු කරන්න බෑනේ. නැත්නම් ස්වාමීන් වහන්සේගේ චරිතාපදානය සාංශයට කියව ගන්න ඕන ගමන්නේ. නමුත් මිනිස්සු කියන බොරු නිසා ස්වයංලිඛිත චරිතාපදානේ ඔය ඉස්ලාම් කිරුවේ කලකොන්දේ පඤ්ඤාසීකර හාමුදුරු මෙච්චර විතර කල්ලියලා තියෙනවා. ඒ ශාන්ති ලියලා තිනවා ඒ නිසාට ප්‍රසිද්ධියේ බණ කියද්දි තුන් පාරක් නිින්ද ගිහිලා තියෙනවා කියේ. මට අත්ත මෙහෙම කියද බණ කියද්දි තුන් සැරයක් නිින්ද කියලා තියෙනවා කියලා. මගෙන් අහන්න එපයි කියලා තියෙනවා දේශපාලන රැස්සින් වල ඉඳගෙන ඉනකොට පුටුවේ නිින්ද ගිය ගණන්. අහගෙන ඉන්නකොට මම බණ කියද්දි තුන් සැරයක් නිින්ද කියලා තියෙනවා කියලා තියෙනවා මයිට මෙච්චර වැඩ කරන්න පුළුවන් මොකද මට ඕන වෙලාවක නිදාගන්න නැගිටපු ගමන් මට පණිනවා. ඒසා නිින්ද මගේ ප්‍රධානම ජීවකාරකය. ඒක හිටගෙනත් මට නිින්ද යනවා කියන්නේ. ඒ ශාන්තියෙන් බුදියා ගන්නකොට මේ ඇඳේ බුදියාගෙන බංකුවක් තියාගන්නලු ඇඟ උඩ තියාගත්තාම ඒ බංගෝඩ තියාන අද්දක බරයි නැත්නම් පොත ඉල්ලන්නේ ගියා. ඒකට අද්දක තියාන පාඩම් කරනවා. එහෙම වැටිච්චාම පුදිය ගන්නවා. ආයෙ නැගිටලා ආයෙ පාඩම් ආයෙ. ඒ සංස හදාන සිනවා මේ ඉන්න බංකුවා. ඒ තරම් නිින්ද කියන එක ඒ සංසගේ එච්චර වැඩවලට උදව් වුණයි කියලා. ඔක්කොම වෙච්ච හැටියෙන් ලියලා තියෙනවා. නිසා අපි ඔය ලියලා තියෙන ඔය සාහිත්‍ය කියලා කියන්නේ අතිශෝක්තියක්. ඒක බොරුවගේ මල්ලි කියලා කියන්නේ. බොරුවම නෙවෙයි එක්කුසේ උපම් මල්ලියක්. අතිශෝක්ති කියන්නේ බොරු. අපේ කතාවල තියෙන හරියක් තියෙන අතිශෝක්ති. කදාකත් අපිට සත්‍ය ප්‍රකාශ කරන්න බෑ. ප්‍රතිච රස නැහැ. සත්‍ය විකිනෙන්නේ ඒක ඒ ඉදිරිපත් කිරීම ක්‍රම හරීමේ දාලා හරි ගැසලා දුන්නේ නැත්නම් කවුරුත් ගන්න. ඒ නිසා හරි ගැසලා දෙන්නමයි සංස්කරණේ දුන්නයි කියලා කියන්නේ තීන දෙන්නේ. අවිද්‍යාව හරහා යන දෙයක් තියෙන. ඒ නිසා සෙනගක් එක්ක ඉන්නකොටත් ඒක ගෙවන්න වටිනවා. පිරිසක් එක්ක ඉන්නවයි කියන එකට ගෙවන්න වටිනවා. ඒකයි කියන්නේ බුදුරජාණන් පිං කරලා තියෙනවා පැත්තකට වෙන්න. අනිත් එක මේ පුත්තජනයාටත් අම්මා බා ඕවර් ටයිම් ගෙවන්න වන්න මොකද පැය 24 වෙනි. පැය 24 පානනවා. පුළුවන්තර අන හැම වෙලාවෙම Tamanට අහේනි කර දෙයක් තමන්ට රාග දනවන, ද්වේෂ දනවන, මොහ දනවන අනේ අපි කවදද රාගය දුරු කරන්නේ කිය කිය ඉතින් ප්‍රාර්ථනා කරනවා. හැබැයි කරන හරියක් කරන්නේ මේක තමයි. ඉතින් මේක දකින්න එක තමයි ඥානය කියන්නේ. මේ තමන්ගේ තියෙන මෝඩකම, තමන්ගේ තියෙන තකතිරුකම මෙච්චරයි කියන රාත්තල් කිය බඩේ තියෙන රාත්තල් ගන්න දන්නවනම් මඩ ඔච්චර ඥානය කියන්නේ. විපස්සනායි ඒක සුද්ධ කරලා පෙන්වන නිසා උගෝ දෙනෙක් කැමති නැහැ විපස්සනාට ඒ වෙනකොට කැමති අල්ලපු ගෙදර කරක් කරලා බඩ සුද්ධ කරනකොට කැමති. තමන්ගේ බඩ සුද්ධ වෙනකොට කැමති නැහැ. මොකද ඒකේ තියෙනවා පේනවනේ. හැම වෙලාවෙම කරන්නේ ඇටෙන්ෂන් එක හරියට ප්‍රകൃතියට යන්න හදනකොට පොඩ්ඩක් එහාට හරවලා තියෙනවා. සත්‍යයට යන්න කැමති නැහැ. නිසා විපස්සනා කරන ගාන අනිකුත් ඕනම කර්මාන්තකට වැඩිය පෙළඹෙනව අඩුයි. ඒක මම හිතනවා විපස්සනා වෙතින සුවිශේෂත්වයක් කියලා. කිසි කෙනෙකුට අවශ්‍යතාවයක් නැහැ සත්‍ය සත්‍ය වශයෙන් දකින්න. ඒගොල්ලෝ උනේ තමයි කැමැති ලස්සන දෙයක්. තමයි හිතාන හිටපු හීනයක් සත්‍ය වශයෙන් ගෙනලා දක්වන්න. ඒ නිසා තමයි මම කර දෙයන්නාන්සේ එහෙම නැත්නම් මේ කතරගම දෙයන්නාන්සේ අර ඒ කට්ටියට කියලා ඕන දෙයක් කරගන්න පුළුවන්. සරුවචනාංශේ මට කරන්න බෑ. මන් දන්නේ ඇත්ත විතරයි මෙන්න දකින්න ඇති කියලා දීලා තිනවා. තිබ්බ එකෙත් විපස්සනා නොකර අනිත් දේවල් කරන එක තමයි හුඟක් වෙලාට සිද්ධ වෙන්නේ. හැබැයි ඒකට දොස් නම් කියන්න බෑ. ඒක තමයි ප්‍රകൃතිය වීර්ය. ඒකටමයි මයික් එක දෙන්නේ. ඒකට වැඩි කතා කරන්නේ නෑ මට පණ්ඩිත ස්වාමීන් ලියලා තියෙනවා බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ භාවනාවට භාවනාවට අභිධර්ම ඒකාන්ත බාධාවක් නෙවෙයි කියලා. අභිධර්ම දැනගත්තට භාවනා එක බාධා කරගන්න නැතුව අපි භාවනා කරන්න පුළුවන්. හැබැයි මේක අත්‍යවශ්‍යයි කියලා කියනවනම් ඉතින් සෝපාකලා ගැන, පටාචාරලා ගැන ඉතින් හරි අමාරු චර්චයක් හදන්න. ඒක නිසා අපි මේ ගත යුතු දේවල් පුංචි කොල සලකලා හල යුතු දේවල් අරගෙන මේක නැතුව බැරිද තිබුණොත් ලාභද අන්නම් මනම් කතා කරනවා ඒ නිසා සතියයි අවශ්‍ය කරන්නේ ඒක මැත්තේ මරණ එකයි තියෙන්නේ. ඉන් මේ පිට කොයි එක වුණත් ගත්තොත් එහෙම ඉතින් මේ කරත්තේ දීදී මොන ගුණාතිදී කරත්තේ ඉස්සර කරගත්ත වැඩක් තමයි තියෙන්නේ. නෑ ස්වාමීන් වහන්සේ දැන් ඔය ලොකු නිකන් යා කරනවා වගේ වචන කියනකොට ඒව තේරෙන්නේ නෑ ප්‍රශ්නාවට. හරි වගේ. ඒකයි මම අපිට අවශ්‍යද කියලා. නෑ අවශ්‍ය කියලා කියන්නේ දැන් මතක තියාගෙන ඉන්න තේරෙන ටික ඇති වැඩේට. ඔය දැනට තේරෙන ටික වැඩේට හොඳට ඕම ඇති. අනිත් ටික තේරුණයි කියලා වැරද්දකුත් නෑ. ඒක තේරෙයි වෙලා වෙනකොට. දැන් ওই තියෙන එක හොඳටම ඇති මේ රාග, ద్వේෂ, මෝහ අඳුරගෙන දුරු කරන එකනේ තියෙන්නේ. ඒකට අභිධර්මයේ අනිවාර්ය නෑ කොහොම හරි පඬිසන්ත ගොඩක් පරිසං වෙලා තිනවා. අභිධර්මයේ දැනගත්ත හැම කෙනාම අපායට යන්නේ නැහැ කියලා තියෙනවා. අභිධර්මයේ දැනගත්ත නිවන් යන්න පුළුවන් කියන විදිහේ සේෆ් කාඩ් එකක් දීලා තියෙනවා. ඒක මේ දැනගන්න ඕන කියන කතාව නොකිය. ඒකට ওই වේබුසෑඩෝ වේබුසෑඩෝ සුන්ලුන්සෑඩෝ ඒ ශාන්සල පැහැදිලිවම කියලා තියෙනවා කිසිම අධ්‍යාපනයක් නැහැ. මට මේ භාවනාවෙන් හම්බෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ හීනෙකදී දැකලා තියෙන වේබසෑඩෝ මේ පැත්තට ගියොත් පොත අභිධර්මයේ මේ පැත්තට ගියොත් භාවනාව ඒ ශාන්ති මේ පැත්ත අතහැරලා මේ පැත්තට යනවා දැකලා තියෙනවා. ඒක නැවත නැවත මතක් කරලා කියනවා මම ගත්ත තීන්දුවක් පොත් වලට නොයන. හැබැයි බුරුම කට්ටිය පැහැදිලිව පිළිගන්නවා ඒ ස්වාමීන් වහන්සේ එකල ජීවත් වෙච්ච රහතන් වහන්සේ නමක් කියලා. මොකද ඒ දර්ශන දර්ශවත් ආදර්ශවත් චරිතේ පණ කියනකොට හැම වෙලාවෙම සාමාන්‍ය ගැමි භාෂාවෙන් තමයි කතා කරන්නේ. දැන් මේ පොත්තික සුබෝධරාමේ මේ දවස්වල සිංහල දාගෙන යනවා. වේබුසෑඩෝගේ ඒ ශාන්සික ගෝලය තමයි ඌබාකි. ආයි ගෝලය තමයි ගෝයන්කජි. වේබුසෑඩෝ කවදාකවත් ගිහි වැඩවලට උදව් කරලා නැහැ. පුදුම හිතනවලු ඌබාකින්ද දීලා තියෙන ඒ ආශිර්වාදේ. ඌබාකින් වැඩේ පටන් ගන්නකොට ගිහිල්ලා විවෘත කරලා කරගෙන යන්නේ දීලා තියෙනවා. ඒ මොකද මේ එයා දන්නවා මේකෙන් ඉස්සරහක් යනවා කියලා. හොඳයි මම හිතනවා වෙනත් අපිට අවස්ථාව හැටියට මට වෙන ප්‍රශ්න නැතයි කියලා යන උපකල්පනය මත ඉඳගෙන අපි සාකච්ඡා වාරෙ මෙතනින් නැත කරන අපි හතරට නැවතත් පරියන්කයක් සඳහා රැස් වෙනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.